නැයි සියලු දිනාටම තෙරුවන් සරණයි. යදත් තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීමක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. අපි කර්මාංගිලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කළ දෙමු කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ අද අපට ලැබිලා තියෙනවා ප්‍රශ්න 11ක් පමණ එයින් අටක් පමණ එලින්ම තමන්ගේ භාවනා එක්ස්පීරියන්ස් එක දීලා තිනවා. තව තුනක් විතර හම්බෙලා තිනවා භාවනාවට අදාළයි. හැබැයි ඒ කරපු භාවනාව ගැන නෙවෙයි යම් යම් ධර්ම දේශනාවලදී එහෙම නැත්නම් ඒ දීපු කමඨාන් සුද්ධ කිරීම වලදී ආපු ගැටලු ගැන මම ඒ ආපු විදිහට ඉදිරිපත් කරනවා අතිකරුතර ස්වාමීන් වහන්සේ අද දින මා සක්මන් භාවනාවේ යෙදී පරයන්ක භාවනාවට වාඩි වුණා. හොඳින් වාඩි වී අසුගත වූ පසු සිත වාඩි වී සිටින ඉරියව්වට යෙදුවෙමි. ටික මොහොතකින් ආනාපානය ප්‍රකට වූ අතර ඉන්පසු හුස්ම ඉහළ පහළ යන සැටි ආස්වාසේ සහ ප්‍රස්වාසේ ක්‍රමයෙන් කෙටිවන සැටි බලා සිටින විට හුස්ම නොදැනී යන්නට ගිය. ඉන්පසු සිත කය වෙත යොමු කළ අතර එහිදී හෘද ස්පන්දනය හොඳින් දැනෙන්නට වූ අතර ටික වේලාවකින් සිත කිසිත් නොමැති අවකාශයක තනි වී ඇති බවත් දැනුනි. මෙසේ ටික වේලාවක් බලා සිටින විට නැවතත් සියුම් කම්පනද ඉන්පසු සිතවිල්ලක් දෙකක්ද දැනුනි. මෙම ක්‍රියාවලිය ඉදිරි පරයන්ක කාලය තුලම සිදු වූ අතර ඔබ වහන්සේ පැවසූ පරිදි මගේ සිත මෙම අවස්ථා දෙකෙන් කුමන දෙයකට කැමැතිදයි හොඳින් බලා සිටිමි. බලා සිටි සෑම වාරයකදීම ප්‍රත්‍යක්ෂ වූයේ සිත පැත්තකට වී එන ඕනෑම දෙයක් එන ලෙස බාර ගැනීමට සූදානම් බවකි. සිත කැමැත්ත හෝ අකමැත්ත ලකුණු කිරීමට උනන්දුවක් නැති බවකි. මෙම පරයන්ක කාලය තුලම මාගේ සිතෙහි වෙනදා නොතිබුණු මහත් පිහුදුරු ගතියක් දක්නට ලැබුණි. එය විස්තර කිරීමට තරමක් අපහසුය. මෙයට සමාන අත්දැකීම මාගේ දෙවන පරියන්ක කාලය තුලදීද අත්විඳෙමි. මාගේ භාවනාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඔබ වහන්සේගේ ඔබ වහන්සේගෙන් සුදුසු උපදේශක් කාරුණිකව දෙපා නැමැති ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂය අත් වේවා. අපිට ඇත්තම කෙනෙකුට අර අති නැති කියන එක අරමුණ කිසිත් නැති සතියක් අරමුණක් ඇති සතියක් දැන් නැත්තම් අනිමිත්ත සතියක් නිමිත්ත සතියක් කියන දෙක ඇත්තට ඇඟට ගන්නතෝ පරීක්ෂා කරන්න පුළුවන් වෙන්නේ මේ භාවනා කරන අරමුණ රූපේ සංඥාවක් වඩපත් වුණාට පස්සේ තමයි. ඉතින් අපි ඉස්සලා කරන්නේ රූපය නැත්නම් අපේ මූල කර්මස්ථානයේ සංඥාවක් වඩපත් වෙනකම් බොඳ වෙනකම් දිය වෙනකම් ඒ දෙක අතර ඇති නැති වෙනස සංඥාවක් වඩපත් වෙනකම් යන. ඉහිලි වෙලාව නිරීක්ෂණය කර බලනවා මේ සංඥාවක ඇති බව සහ සංඥාවක නැති බව අතර අපේ හිත පංගු peerුවක් තියනවාද ද්වේතාවයකට ගන්නවා කියලා. ගන්න නැත්නම් එතකොට අපි තේරුම් අර ගන්නවා රූපයක් රූපය කියලා කියන්නේ මෙතනදී මූල කර්මස්ථානේ සංඥාවක් වඩපත් වුණාට පස්සේ ඒක නිකන් දියේ යන කුලක් වගේ ඒක හීනයක් වගේ ඒක මිරිඟුවක් වගේ ඒක ලීලාවක් විතරයි ඒක තිබුණත් තියෙන හීනයක් නැති වෙන නැති වෙන හීනයක් උදාහරණයක් කියනවා අපි මද්ද හැන්දාවක නැත්නම් ගොම්මා බලාවක පාරේ යනකොට පාරේ සර්පෙක් ඉන්නවා දකින්නවා නිසා බය වෙලා දුවන්න පුළුවන් එහෙනම් දුවෙන්නේ නැතුව ගිහ ළඟට බැලුවොත් ඒක සර්පෙක් නෙමෙයි ඒක මුලක් ඉතින් එතකොට අර හිතපු සර්පයාට මොකද වෙන්නේ? හිතපු බයට මොකද වෙන්නේ? ඒ සර්පෙක් ඉඳලා නැතුව ඇතිවෙච්ච බයක් තියෙනවා. ළඟට ගිහලා වැළවට පස්සේ වෙනවා ඒක එක මුලක් එක්ක වැල් කැල්ලක්. ඉතින් එතකොට ඒ සර්පයා නැති වෙනවා. ඒ වගේ තමයි මේ රූපයක් දිගේ හොඳට බලන් ගිහිල්ලා රූපේ සංඥාවක් වඩපත් වුණාට පස්සේ පේන්නේ අර සර්පෙක් කියලා හිතාගත් එකක් විතරයි මෙතන තිබිලා තියෙන්නේ. ඒක තියෙනකම් බය තියෙනවා. සමී ළඟ වෙලා බලනකොට පේන්නේ ඒක වෙන එකක්. අන්න ඒ වගේ අර තියුණු බය සහ සර්පයා ඇති නැති වෙනස මනෝමය දෙයක්. එතෙන් යන ධම්මපදේ පළවෙනි ගාථාව එළියට එනවා. මනෝ කුබ්බංගම ධම්ම මනෝ සෙට්ටා මනෝමය. රූපය මූල කර්මස්ථානේ සියුම් වෙනකම් සංඥාපාඩපත් වෙනකම් ගියාට පස්සේ වෙනවා සියල්ලම මනෝමයයි කියලා. මනස ශ්‍රේෂ්ඨයි මනෝ කුබ්බංගම. එසේ ඇති කියනවනම් ඒත් මනසෙන් කියන්නේ නැහැ කියනවනම් ඒත් මනස කියන්නේ මේ දෙක අතර දෙකට බෙදලා මේක වේවා මේක නොවේවා කියන අතතිය ගන්න ඕන කමක් නැහැ කියන එක යෝගාවචරය මේ මේලියර තියෙන කෙනාට බල්ලා ඒක දෙයක් නැහැ කියලා දැක්කනම් එයාට තව නැවත නැවත දකින්නට පේනවා මේ සංඥාවල් වල ඇති දේ සහ නැති දේ අතර රණ්ඩු කරන්න හදනවා කියලා කියන්නේ නිකම්ම නිකම් මනෝ විකාරයක් කියලා. මේක බොහෝ කොට කරනකොට බහුලීගත කරනකොට පේනවා රූප සංඥාව ඔහොමනම් රූපෙත් ඔච්චරම තමයි කියන්නේ. රූපේ බඳ වුණාට පස්සේ ගෙවුණාට පස්සේ සිව් වුණාට පස්සේ ඒක ඇති වුණත් එකයි නැතත් එකයි. මේක කොච්චර කාර්යයක් කරන්න වෙයිද? මේ අපි රූප කියලා ගන්න දේවල් තිබුණත් නැතත්. ඔය දෙකම එකයි. එහෙම නැත්නම් කොච්චර කාලයක් තීන්දුව කරන්න වෙයිද E mc2 කියන equation එක තේරුම් ගන්න. energy is equal to matter. වරක ශක්තියක් වඩපත් වෙනවා, යාරක ද්‍රව්‍යයක් වඩපත් වෙනවා. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා ද්‍රව්‍යෙන් අද්‍රව්‍යෙම වෙන්න පුළුවන් අද්‍රව්‍යෙන් ද්‍රව්‍යෙම වෙන්න පුළුවන් ඉතින් මේ ලෝකේ තියෙන හරියක් තියෙන්නේ අපි මවාගත්ත දෙයක් ඒ ශක්තිය තියෙනවා ඒ ශක්තියෙන් එක එක දේවල් මවාගෙන ඉන්නවා ඉතින් මේ දේවල් අතර රණ්ඩු සරුවල් තියෙනවා පෙන් කරච්චල් තියෙනවා තිබුණාට මේක මනෝමය දෙයක් කියලා අර රූප සංඥාවෙන් ගත්ත ඒ දැනීම රූපෙත් ඔච්චරයි කියලා තේරුම් ගන්න කොච්චර කාලයක් අපිට මේ ජීවිතේ ජීවත් කරන්න වෙන්නේ එතකොට තේරෙයි මේ රූප සංඥාව නම් තිබුණත් එකයි නැත්ත් එකයි. රූපෙත් තිබුණත් එකයි නැත්ත් එකයි කියන එක තමයි අපි මේ මේ භෞතික සම්පත් වලට තියෙන නැත්නම් මේ අපි දකින්න ගෑනෙම කියලා මේ භෞතික සම්පත්තිය නිශ්චල චංචල දේපල වලට නට නැටිල්ල තියෙන පුස්ස. අරකින් තමයි ගන්නෙ මෙතෙන්. මේ ගත්තට පස්සේ ආර තේරෙනවා රූපය පිළිබඳව ඇති නැති දෙක අතර වෙනසක් නැහැ කියනවා නම් ඊගාට පාඩමක් තියෙනවා කාම සංඥාවෙත් කාම සංඥාවෙත් ඇති නැති අතර වෙනසක් නැහැ. කාම සංඥාව ඇති නැති වෙනසක් නැත්නම් කාමයේ ඇති නැති වෙනසක් ඇත්තෙත් නැහැ. මොකද මේ හතර එක පේජෙත් පුදුරජසේ පෙන්නලා දීලා තියෙන්නේ භාවනා නොකරන එක නයිනේ කාමයේ. භාවනා කරන එක නයික කාම සංඥාවේ. කාම සංඥාව ජය ගන්න අපි රූපයක් කර ගන්න රූපස්කන්ධ රූපක් තන කෙලියට ගන්නවා. රූප කර්මස්ථානයේ ගෙවුනට පස්සේ රූප සංඥාව බාටපත් වෙනවා. ඒකේ ඇසත් එකයි නැතත් එකයි. නොවැඩියත් වැඩියත් හොඳයි. ඒක තේරුම් අරගත්තා නම් ඊට පස්සේ වෙනවා රූපේ මේ අපි මේ බාහිරට තියෙන මේ ලාභ සත්කාර සම්මාන ශීලෝක වලට මුල් වෙන මේ රූපෙට අපි කඹරන කැඹිරිල්ල කතාකත් තේරුම් ගන්න බෑ රූප සංඥා මට්ටමට ගිහිල්ලා ප්‍රත්‍යක්ෂ කරනවා. ප්‍රත්‍යක්ෂ කළා ආපහු ඒක රූපෙට යොදා ගන්න සෑහෙන සාමාන්‍ය බුද්ධියක් අවශ්‍යයි. common sense අවශ්‍යයි. මේ රූප සංඥා පාඩපත් වෙන රූපෙම තමයි. ඒ නිසා ඉදිරියට ජීවිතේ අපි ජීවත් වෙනකොට අපි මේ ලාභ සත්කාර සම්මාන ශිලෝක වෙනුවෙන් ගන්න වෙහෙස සාර්ථක වෙන්න වෙන්න අමාරු වැඩ. ලාභ සත්කාර සම්මාන ශිලෝක විශේෂයි සාර්ථක වෙන්න වෙන්න අපි අමාරුවටපත් වෙනවා මොකද අපි දන රූපයේ ලාභේ තමයි අපි ජීවිත ලැබුණු ලොකුම දේ කියන්නේ. ඊගොල්ලේ හරි අමාරු කතාවක්. නොලැබෙන එකන ලැබිච්ච දේ සහ භාවනාවට පෙළඹෙන්නේ පශ්චාත්තාප. මධ්‍යම පන්ති ඉන්න ඇයට දෙගොල්ල ගන්න ඩෝල් ගන්න තියා බලනකොට පේනවා මේ අකු හම්බ කරන්න ගිහලා කන කෑම. සඳ උදේ අමුඩේ ගහගත්තාම ඉද්ද අධිකුරාද හැන්ද වෙනකන් තද්ද වෙලා කර ගහ ගන්නවා ලියන්නේ නැතුව. ඇද්ද බං වෛරෝ බරභාගය කියලා අහල පහල ඉන්න අයටත් බැන බැන අදිනවා. ඇදලි වෙලා වරුදු 55 වෙනකොට ඔන්න ටෙන්ෂන්, ඔන්න ෆ්‍රස්ට්‍රේෂන්, ඔන්න ඩිමෙන්ෂියා, ඔන්න කොලෙස්ටරෝල්, ඔන්න බ්ලඩ් ප්‍රෙෂර්. ඊට පස්සේ අහම කරපු දෙයම අරට දීලා නිකම්ම නිකම් ගොම් මාල්ලෙක් වගේ මැරලා. මේ කරපැත්තට බලයින මිනිහට පේනවා නැතුවත් ඔක් තමයි. නිසා මධ්‍යම පාන්තික නිවන් දකින්න ලේසි කියලා කියනවා. මේ රූපේ මෙහෙමනම් කාම සංඥාවත් උච්චරයි. කාම සංඥාවේ පිටිපසට වැඩ කරනකොට කාමෙත් උච්චරයි. ඒක නිසා මේ කාමයේ කාම සංඥා රූපේ රූප සංඥා කියන මේ සීගිස් එකේ අපි මේ බූරුවගේ කොන්ද කඩන එහෙම නැත්නම් ඔටුවේ කොන්ද කඩන පිටුරු ගහ වෙන්නේ කාම සංඥා කඩලා. සමාවෙන රූප සංඥා. ආපසට වැඩ කරන වැඩ කරන වැඩ කරන ගියම් වෙනවා මේ ලෝකයා කාම විදිහට තමයි ඔක්කොම කරන්නේ. මුළු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විස්තර කරේ මනුෂ්‍යයෙකු මුළු ජීවිතේම කාමයේ හරහා කියලා දෙන්න පුළුවන්. එයා කරන්නේම මේ කාමයේ සඳහා කරන රාගපෑමක් කරනවා. බුදුරජාණන් වහන්සේ සෙක්ෂුවල් ප්‍රෙෂර් කිව්වේ නෑ බුදුන්සේ සෙන්ෂුවස් ප්‍රෙෂර් කියලා කිව්වේ. ඒ පළල් කළද මේකට නම් මේ නටන නැටිලක් නට. පොඩි කාරණාවක් තියෙන જાති වෝ කිරීම විතරමයි වැඩි. ඉතින් එහාට මේ මේ නාටකේ මොකක්වත්ම දෙයක් නැහැ. ඉතින් ඒ සඳහා උච්චතම නටන්න ඕනේ. මේකේ කඩන තැන තමයි රූප සංඥාවට යනකම ගිහිල්ලා බලන රූප සංඥා ඇත්තේ නැත්තේ කියන කතර වෙනසක් නැති මට්ටමට ගියා නම් ආපහු වැඩ කරන්න ඕනේ රූප සංඥාවට වුණා රූපෙත් උම තමයි රූපේ වුණා කාම සංඥාවම තමයි කාම සංඥාන කාමෙත් උම තමයි කියලා පිටිපස්සෙන් පිටිපස්සට ගියම මේ සංසාරට බැඳිවල තියෙන එකම තෘෂ්ණාව එකම කාමය මේ තරම්ම දලදඩු බන්ධනයක්ද කියලා කෙනෙකුට තේරෙනවා මේ තරම්ම මේ අරකෙක්ගේ නහය විදගෙන දාගත්ත ලණුවක් වගේ අපි අපි හසුරවන්න පුළුවන්ද කියලා මේ කාමය රූප සංඥා ඇත්තේ නැත්තේ සමානයි වගේ භ්‍රමචර්යයේ වටිනාකමක් තියෙනවා. භ්‍රමචර්යය කියලා කියන්නේ සීල කාම සම්පතේදී කාමයේ යෙදෙන්නේ නැහැ. ඩික්ලෙයාර් කියනවා රෙජිස්ටර්ඩ් බැචලර් කියලා. රෙජිස්ටර්ඩ් මැරේජ් එක නෙවෙයි registered bachelor. ඉතින් මේ කතා කරන්න ගියන්න බව මම දන්නේ. අමාරු කියලා මට තේරෙනවා. නැත්නම් ඒක තැනකින් කඩාගත්තට පස්සේ ඒක ආපහු මේ බැක්ලැෂ් එක එන හැටි ඒක හිතා ගන්න බෑ. ඒක සම්පූර්ණ ජීවන රටාව සකස් කිරීමක් තියෙනවා. මේ කාමයේ රූප සංඥාව ඇත්තත් ඇත්තත් එකයි නැත්තත් එකයි දෙකම සමාන නම් මේ රූපෙට නැතර නැතිද භව රෝගය සදනා රූපෙටවත් වී ඇයිද ප්‍රේම කලේ කෝ සපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණී ඒ ලස්සන විනාඩි පහේ ෆිල්ම් එක හදලා දාලා තියෙනවා මොයිදි බෙක්සින්දෝ කියන්නේ ඒකේ ජවනිකා ටික පෙන්නලා අතුරු හොඳට ටයිකෝට් අරගත්ත මහත්තයෙක් ඉර බහගෙන යන වෙලාවේ රාක එළිලා මැරලා ඉන්නකොට එකක් ආවා. ඒකෙන් තමයි චිත්‍රපටි ඒ ඒ කතා ඉවර වෙන්නේ. භව රෝගයේ සදනා රූපෙටමත් වී. ඇයිද ප්‍රේම කලේ? කෝසපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණි. යම් මේ නටන නාටකම මේ රූප ලෝකේ මේ නටන නාටකම තේරෙනවා රූප සංඥාවේ ඇති නැති ඇති වෙනසක් නැත්තම් මේකට දාගන්නවා කියන එක ලේසි නෑ. මෙතනින් ඒ ඊටස් එක ගත්තට පස්සේ බූරුවයි කොන්ද කඩා ගත්තට පස්සේ කොටුවයි කොන්ද කරනකොට පස්සේ අන්තිම පිසුරු ගහලා ආපස්සට වැඩ කරනවා. තමයි අර සාක්ෂාත් කරගත්ත දේ භාවනාවේදී ජීවිතයට ඇප්ලයි වෙනවා. ඒක ඇත්තම කරන දෙයක් නෙවෙයි සිද්ධ වෙන දෙයක්. ඒ නිසා බහුලීගත කරන්න ඕනේ. මේ දේ මෙහෙම නම් රූප සංඥාව ඇතත් නැතත් සමානයි නේද? රූපේ පිළිබඳව ඇයි අපිට මෙච්චරම gadu ගැහෙන ගතියක් එන්නේ? ඇයි අපිට කරත්තම් එන්නේ? ඇයි මේ ඇත්ත නැත්ත අතර වෙනසක් මෙච්චර පවත්තන්නේ? ඇති නැති දෙන්නේ අතර වෙනස මොකක්ද? මනුස්සකමට මොකද වෙන්නේ එතකොට? මේ ඇති නැති ભેදේ මෙච්චර ඉහළට තරගන්න ගියාම කොහොම මනුස්සකම? කොහෙද මේ ආර්ථික විද්‍යාව ගෙනියන්නේ? කොහෙද මේ දේශපාලන විද්‍යාව ගෙනියන්නේ? කොහෙද මේ සමාජ විද්‍යාව ගෙනියන්නේ? ඒ හැම එකකම මනුස්සකම නැති වෙනව නේද? එකෙක් මිරිකගෙන එකෙක් පාගගෙන එකෙක් සූරාකාගෙන තව එකෙක් නැගිටලා ඒකයි ව්‍යවස්ථාවල හදන දේශපාලන ව්‍යවස්ථාව ආර්ථික සමීකරණ සහ සමාජ නීති ඒකල උන්ගේ ලෝකේ ඒ අම්මගේ ලෝකෙ මේක ඒ දිනුපු උන් හදපු ඉතිහාසයක් මේකේ තියෙන්නේ පෙරදිච්ච උන් මිනිස්සු නෙවෙයි උන් සූරාකාමට විතරයි ලක් කළා තියෙන්නේ එහෙව් එකේ මේ බුදුජානනාචේ සක්කොටම සත්‍ය අතින් සම වෙනකොට වෙන නිවනක් ඕන නැහැ. වෙන නිවනක් ඕන නැහැ. සතියදී අපි ওই මතම මට්ටමට එනවා. මේක මේ සතිය ලැබිච්ච සාක්ෂණික ලාභයක්. හැබැයි ඕක නෙමෙයි ප්‍රශ්නේ. ඔක ලක්ෂ කෝටි වාරයක් කරලා රූපෙට දාන කාම සංඥාට දාන කාමයට දාන දාලා බලන මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. කොච්චරක් මනුස්සකම නැද්ද කියලා. කොච්චරක් තමයි මේ වර්තමානයේ ඉන්න බව තේරුම් ගන්න නැද්ද කියලා. එතකොට ගොළු වෙනවා. කතා කරගන්න බැරුව යනවා. මුනි කියන නම දාන මියුට්. කියලා වැඩක් නැහැ. මොකද හැම කෙනාම තව කෙනෙක් පරායනේ දඟලන්න හදනවා. ඒ මනුස්සකම පාගල වෙනවා. ඒත් ඒකවල තිරසන්න හොඳයි කියලා හිතන. ගස්කල් හොඳයි කියලා හිතන. මේ බරළු gadol කට හොඳයි කියලා හිතන. මොකද එහෙම ඥානදාම කියන මනු ගලක් තව ගල කෑමකට අරගලයක් නැහැ. ගලක් මිනිස්සු ගෑමුනොත් අරගලයක්. මිනිස්සෙක් මිනිස්සු ගෑමුනොත් අරගලයක්. ගලක් ගල කැපුණාට අර බල නැහැ. අපිටත් ඒ වෙන්න පුළුවන්. අපි යන් ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේ ආනාපාන සති භාවනාව කරන විට ඇති වූ අත්දැකීම් ලියමි. ඊතා ඉක්මනින් විනාඩි 5ක් පමණ ඇතුළත හුස්ම රැල්ල දැනුනි. මෙය දිගටම ආයාසයක් නැතිව පැවතුණි. එහෙත් හුස්ම රැල්ල සංසිඳුනේ නැත. කිසිම සිතවිල්ලක් සිතට පැමිණියේ නැත. රාග හෝ ද්වේෂ සිතවිලි කිසිවක් සිතට පැමිණියේ නැත. වරින් වර ඊතා සියුම් ලෙස සතුන් අලියන බවක් වෙල්ලේ ඔළුවේ දැනුනි. පරාණත්‍රය තියෙන very faint කියලා. තවද දකුණු කකුලේ මස් තදවීම හා මස් පිටු සැලවීමක් දැනුනි. මේ ඉහත සඳහන් සියල්ල ඊට දව ඊයේ දවස පුරාවටම භාවනාවේදී අත්විඳෙමි. කිසිම වෙලාවක හිතට නිදිමත නොදැනිනි. හවස් වන විට මට මේ මට මම මේ අත්විඳින දෙය ප්‍රයෝජනවත් දෙයක් කියා සැකයක් සිතට නැගුණි. මා එකතැන රැඳී සිටින බවක් දැනුනි. එක්වරක නැවත පටන් ගත යුතු යයි සිතා ඇස්තර වටපිට බලා භාවනාව පටන් ගතිමි. ඒත් නැවත මට ඒ අත්දැකීමම ලැබුණි. එය මට මහත් කනක්සල්ලක් විය. ආයම් වරදක් කරනවාද කියලා සිතුවේ. එවිට වහන්සේ ඉරිදා කියූ දෙයක් සිතට නැගිනි. එනම් සමහර විට කළුවර කාමරයක ජනේලයක් ඇරියා වගේ වෙනසක් ඇති වෙන්නට පුළුවන් කියලා. මට ඒක මට සතුටක් ගෙන දුන්නේ. ස්වාමීන් වහන්සේ මා මේ කරන භාවනාව හා විඳින අත්දැකීම් ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද? මට ඉදිරියට එපා වීමකින් තොරව මෙය කරගෙන යාමට උපදෙසක් දෙන්න. භාවනාව දියුණු වෙනවා නම් මම මොන වගේ දෙයක් බලාපොරොත්තු විය යුතුද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔයගේ ලස්සනට ලියවිලා තිනවා මම එපා වෙලා තිනවා මම යටත් එපා වෙලා තිනවා. දැන් මේ මම යට ආයේ පණ දෙන්නේ කොහොමද කියලා අහනවා. ඒ පාවිම නැති වෙලා තියෙනවා. ඡණ්ඩදේකුත් නැහැ. ඒකට මමයා දැන් අවලංගු වෙගෙන යනවා. දැන් මමයාට සේලයින් ගන්න පුළුවන් කොහෙන්ද? ඔක්සිජන් ගන්න තියෙන කොහෙන්ද? හදිසියේ ආර්ටිෆිෂල් මේ රෙස්පිරේෂන් දෙන්නේ කොහෙන්ද කියලා අහනවා. දැන් මමයා හොඳටම ගෙවිලා තියෙන දැන් ආයේ මමයාට පණ ගන්න කොහොමද කියලා අහනවා. ආයෙත් කරන්න කම තියෙනවා. හොඳ ටිකක් කාලා බීලා පාටි එකට ගිහිල්ලා නටපු ගමන් මම යා වෙල්ඩින් වෙලා එනවා. ඒක තමයි සයිකියාට්‍රිලින් කරන්නේ විත බෙස්ට් එකේ සයිකියාට්‍රිලින් කරන්න ඕන. භාවනා කරනකොට මම නැති වෙනකොට ඉතින් මනුස්සයාට අප්සෙට්. ඉතින් අර ආය මම ඉම්පෝස් කරලා දුන්නාට පස්සේ හරි සන්තෝෂයි. ඊළ පුරුදු පරිදි නතර. ඊට පස්සේ කියනවා ඔන්න බ්‍රේන් කැන්සර් කියනවා, ඒඩ්ස් හඳුනායි කියනවා. ඒක හරි හොඳයි. මොකද මේ මේ මුළු ව්‍යාපාරක තියෙන මම නැති කරන්නේ මම නැති වෙලා දැන් නැත්තම් නැති වෙන පැත්තට ගිහිලා දැන් ආයෙත් ඔක්සිජන් දෙන්න හනවා යාට සේලයින් දෙන්න හනවා යාට ආර්ටිෆිෂල් රෙස්පිරේෂන් දෙන්න හදනවා නෑදෑය කරන්න ඕකම තමයි ඒගොල්ලෝ සේලයින් දෙනවා මම ඇතුළේ ආර්ටිෆිෂල් රෙස්පිරේෂන් දෙනවා නැති වෙන්න දෙන්නේ බුදුජානසෙ විතරයි ඕක තමයි සාසන උත උතුම්ම දේ ඔක දික්කටම තවත් අපපතිත කරන්න ප්‍රතිෂ්ඨාවක් නැති කරන්න මම ඇතුළේ මමයට ලගින්න පොලක් දෙන්න එපා. බලන්න මොකක්වත් වෙන්නේ නැහැ. කම්මැලිකම විතරක් වෙනවා. ඒ නිසා අනිත් දවසේ ඉතින් මම නැති වෙගෙන යනවා තව දුරටත් මේක නැති කිරීම සඳහා කොමක් කරේද කියලා ලෑස්තිලා ගියොත් තමයි ලොකු සතුටක් ඇති වෙයි. මේක කාටවත් කවුරුත් දෙන්න බෑ තමන්ම කරන්න ඕනේ. මේක ලැබුණට පස්සේ ඒක ඇප්‍රීෂিয়েට් කරන එක සමාදම් වෙන එක වෙන්නම කලාව. අපි කරන්නේ ඒක මම නැති වෙගෙන යනකොට ආය මමයට පොර දාන එක තමයි. ආහාර දෙන එක තමයි. ඔක්සිජන් දෙන එක තමයි. සේලයින් දෙන එක තමයි. ආටිෆිෂල් රෙස්පිරේෂන් දෙන එක තමයි කරන්නේ. ඉතින් ඒක අනුකම්පාව කියන ලෝකෙක අපි ජීවත් වෙනවා. ඒක නිසා කවදාකවත් මේ මමයාගේ කෙලවරක් දකින්න හම්බෙන්නේ නැහැ. දකි. එනකොට ඒකට කරප්පන් එනවා අපට. ඒ නිසා සතුටු වෙන්න මේව තමයි මම නැති වෙන්නේ. එතකොට හරි පාළු ගතියක්, තනි ගතියක් කම්මැලි ගතියක් ඇති වෙනවා මේක භාවනාවේ ප්‍රතිඵලයක්. තවදුරටත් මේක 100%ක්ම නැති වෙන දවසට. මම යා නැත්තරම නැති දවසට යනකොට අනාත්මයි කියලා කියන්නේ. මේ ආත්මේ දුර්වල වේගන එනකොට ඇති වෙන ඇලර්ජික් රියැක්ෂන් තමයි කතා කරලා තියෙන්නේ. දිගට මේ රචනයේ මම කියන එකට ඉටි ටිකක් අහලා බලන්නේ රචනය අරගෙන ඒකට ඒක ඒක ලස්සනට ඔප්පු කරන හැටි මේ මමයට පණ දීම සඳහා යෝගාවචරයක් ධර්ම ප්‍රයත්නයක්. මෙච්චර ලස්සන බුදුරජාණන්සේගේ ධර්ම ක්‍රියාත්මක වෙලා මම මෙයා කොන් වෙලා නැති වෙලා බංකොලොත් එකනේ යනකොට යෝගාවචරය අප්‍රතිහත ධෛර්යයක් ගන්න නැත්නම් මම මට පණදී. ඒක තුප්පලක එහෙමම ලියලා තියෙනවා. අනේ මට ඔක්සිජන් දෙන්න. අනේ මට සීලයින් ගන්න දණක් හොයලා දෙන්න. අනේ මට ආටිෆිෂල් රෙස්පිරේෂන් දෙන්න කියනවා වගේ මේ මමයා බේර ගන්න හදන ප්‍රයත්නයක් මුළු රචනයේ පුරාම තියෙනවා. ඕක ලැමිනේට් කරලා ගහලා තියනවා බිත්ති. එන්නේ යෝගාවදලය මේ භාවනාවට අනුග්‍රහ කරන්න ඇති. ඒත් මට සැකයක් තියෙනවා මේ කිව්වට කාම කාරණා තේරෙනවද කියලා මේ දීපක නත උසයි කියලා මට සැකයක් තියෙනවා උසයි දන්නේ. මොකද කියන්නේ මම දෙන උත්තරේ. දැන් මේ හොම්බෙන් යන්න හදන වෙලාවේ ආයෙ මම යාට පණ දෙන්න මම මං ආන්නේ ඔකට මම කියන්නේ වෙන එක කත ඉස්සුවට පස්සේ මං කියන්නේ මේ මේ පිරිසිදු කෙරුවට පස්සේ අහනවා කක්ක පැකට් එකක් ගන්න තියෙන්නේ කොහෙන්ද කියලා සුපර් මාකට් එකක. ඒක අවුල් නැහැ නේද? බොහොම ස්තුතියි පිළිතුරට. මට තියෙන එකම ප්‍රශ්නය මට තියෙන එකම ප්‍රශ්නය. දැන් ස්වාමීන් වහන්සේ මෙහෙම දැන් මම භාවනා කරනකොට දැන් මම කොහොමද දැන් එපා වෙන දෙට ආවා. ඉතින් මට ඕවගේම එක්ස්පීරියන්ස් එකක් ආවා. දැන් මම හිතන්නේ අවුරුදු දෙක විතර ඉඳදී. එතකොට මම ගෙදර හිටියේ. ඉතින් එතකොට මම ඒක භාවනා කරලා තුන් නිකන් හිටියා. දැන් මට ඕනේ දැන් මෙහෙම භාවනාවක් වෙනකොට දැන් මට කම්මැලිකමක් දැනෙනකොට මම කොහොමද මේක ගිරියට අරගෙන යන්නේ කම්මැලිකම භාවනා ප්‍රතිඵලයක් විදිහට හිතන්න. කාමය කියලා කියන්නේ කම්මැලිකම විරුද්ධ පැත්තේ තමයි සංසාරයට හේතුව. කම්මැලිකම කියලා කියන්නේ කාමයේ අනිත් පැත්ත. මේක භාවනා ප්‍රතිඵලයක්. මට පෞරුෂත්වයක් තියෙනවා මේක උපයෝපදයක්. මේක අයින් කළ යුත්තක් හෝ ප්‍රශ්නයක් නෙමෙයි මේක උත්තරයක් කරගත්තොත් කොච්චර අන්ධකාර කාමරක ජලීලදී වගේ කොච්චර සතුටක් වෙයි. යන කාමරේ ජලීලදී කියන්නේ ස්වාමීන් වහන්සේ නිකේ ඒ ඒ මම ලිව්වේ මොනවා හිතාගෙන. ඔය මම ලිව්වේ මම හිතුවා ඒක හරි මම දැන් ඔය ලියලා තියෙද මම නෙවෙයි මම ඒකෙන්මයි ගහන්නේ එතකොට බෑ කියන්න බෑනේ මට ලියලා තියෙන වචන දෙකෙන්ම තමයි අනිත් පැත්ත හරවන්නේ මොකද එතකොට මට වචන නිර්වචන කරන්න ඕන කමක් නැහැ මේ තනිකම මේ පාළුව තමයි නිවන කියලා හිතාගත්තොත් මොකද කියන්නේ මේ උදේකලාවට තමයි නිවන කියන්නේ මේ පිරිච්ච ගතිය අපි ඒක පාළුව තනිකම කියලා මේකට මේ බලිය දෙන්න පටන් ගත්තොත් ඒකට කියනවා මේ මේ සින්දු දෙකක් තියෙනවා දැන් වෙලා තියෙන මොකක් කියන්නේ කියව ප්‍රශ්නේ වලට උත්තර දෙන්න ඕනේ. එක සින්දුවක තියෙනවා පාළුව දෙවනත් කරලා උබනාරං උලදේනු. ඒ කියන්නේ කම කාල කන්නේ පාළුවක්. ඒක තමයි මේ පවුල් කන්නේ ඒකයි. රේඩියෝ තියාන, ටෙලිවිෂන් තියාන, SMS අරගෙන නටන්නේ පාළුව නැති කරන්නේ. තවගත් තියෙනවා අයියාට මේ රජ මේ මල්ලි සතාලා රජකේ මල්ලි සතාලා තව කැල්ල ඒකේ තියෙනවා සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න සඳේ කරදර නැතුව පාළුවේ. එතනදී පාළුව හරි මිහිරියාවක්. සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න සඳේ කරදර නැතුව පාළුවේ. අතර තියෙන්නේ තනි වෙලා ඇතිවෙච්ච පාළුව. අර පාළුවට තියෙන ද්වේෂය මේ පාළුව සුන්දරත්වය. බුදුහමෝගේ බයන්නේ නෙමෙයි. නේද? ඒදී කියන්නේ සින්දු දෙකක්. මේකට කියන්නේ aloneness and loneliness කියලා ඉංග්‍රීසියෙන් කියනවා. aloneness කියන එක හරි හෙල්දි. අපි හොයන්න ඕන එකක්. loneliness කියලා කියන්නේ mental case එකක්. බේත් පොඩු. එකදී එක දේ කෙනෙක් ගන්නවා lonely කියලා. තව කෙනෙක් ගන්නවා aloneness කියලා. aloneness is a spiritual achievement. lonely කියලා කියන්නේ මම කොහොම වෙලා තනි වෙලා කවුරුත් නැහැ මට මම නිකන් කුරියදිච්ච බල්ලෙක් ගන්න ගිහිල්ලා. ඒ චෝය දෙක අතර වෙනස තමයි යෝනිසෝමනසිකාරය අයසෝමනසිකාරය කියලා කියන්නේ. ඉතින් අපි භාවනා කරලා බෑ ඒක ප්‍රිපෙයාර් මයින්ඩ් එකක් තියෙන්න ඕනේ. ඒ විවේකයේ පාඩුව දැනනකොට ඒක මුස්පීන්තුවක් කොංගීමක් නෙවෙයි. මගේ භාවනාවේ ලැබිච්ච උත්තරයක්. මම මගේ මත ඉන්නවා මිසක් කිසිම කෙනෙක් ගැන බාහිරේ වදාපවතින්නේ නැහැ. උඹට දැන් අත තියාගෙන ඉන්නේ. නැත්නම් මයිකේට කතා කරන්නේ. ඉදිරියට භාවනා කරන්නේ ඒක මට හුඟක් ප්‍රයෝජනවත්. තව කොච්චර කාලෙ ඉඳ බලාපොරොත්තුද? තව පොඩි කාලයයි තියෙන්නේ. ඔය හොදටම කායසන් තාක් වෙලා ඔච්චර දෙල්ලම් කරවර ඉන්න බෑ ඉක්මනට මේක තේරුම් අරගෙන මෙච්චර ලබාගත් ප්‍රතිඵලය උත්තරයක් කරගන්න ප්‍රශ්නයක් කරගන්න මොකද මේ නාගි ගෑනුන්ට හරි ගහලා කවන්න මේ හැදෙන ඉක්කුරු දෙන්නුට කන්න ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. මොකද හැම එකම භාවනා කරනකොට බලාපොරොත්තු වෙන්නේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක ආඩ්‍ය ඔක්කොම. ඒක නෙමෙයි කියන්නේ භාවනාව කියලා කියන්නේ greatest disappointment. Have an appointment with your disappointment so you will never get disappointed කියන එක තමයි මට ක්ලික් වුණේ පෙරදිනේ විශ්වවිද්‍යාලේ පොත කියවද්දී ආටිකල් එකක් තිබුණා බලාපොරොත්තු සුන් වීම කියලා. ඒ කියලා තිබුණ හැම දෙයක්ම ලෞකික ලෝකේ තියෙන බලාපොරොත්තු සඵල කිරීම ආධ්‍යාත්ම ජීවිතයේ තසියද සියක්ම බලාපොරොත්තු සුන්වීම. ඒ නිසා බලාපොරොත්තු සුන්වීම අපේක්ෂා කරන්න. Have an appointment with disappointment. මොකකට ගන්න බෑ. තණ්හා මාන දිටි කියන තුනම වැටෙනවා. ඒක නැති වෙනකොට පාළුවක් වෙනවා, බයක් වෙනවා, තනිකමක් දැනෙනවා, තරම් කොමුණා වගේ දැනෙනවා. ඩිකාස්ට් වෙනවා, නැත්නම් රහින් එළෙව්වා වගේ. ඒකට මෝණ දෙන්න බෑ ස්පිරිචුවල් පර්සනැලිටි එකක්. ඒක තමයි දැනගන්න ඕන මොකා රඳ තිබ්බත් බලාපොරොත්තු ඕක තමයි වෙන්නේ. ඒ නිසා තණ්හාවත් එපා මානිත් එපා දිට්ඨිත් එපා නැතුනට මොකක් වෙන්නේ නැහැ. හැබැයි වෙන්නේ නැති ඒක ලෑස්තිලා යන කෙනාට විතරයි. ඒ කියන්නේ ලෑස්ති නැති මනසකින් ගියොත් ඉතින් සයිකියාට්‍රික් ડિප්‍රෙෂන් එකක් එනවා. වෙස්ටර්න් සයිකොලොජි එකට උත්තරයක් නැහැ ඒකට. ඒක නිසා පොතක් ලියලා තියෙනවා. සයිකෝതെරපි without the self කියලා. ඒ වෙස්ටර්න් සයිකොලොජි කියන්නේ ආය self එක හදලා දෙනවා. වේතන්තිය ආය නැති වෙච්ච self එක හදලා දෙනවා. රේන්ෆෝස් කරලා දෙනවා. වෙල්ඩින් කරලා දෙනවා. ඉතින් ආයෙත් සමාජයට එනවා ආයෙ ගා ගන්න. මෙතන කියලා කියනවා නැති වෙනකම්ම භාවනා කරන්න. සක්කාය දිට්ඨිය විතරක් නෙවෙයි මාන්න විතරක් නෙවෙයි තෘෂ්ණා නෙවෙයි තුනම නැති වෙනවා. ඒ නැතිව පුදුම බීතිකාවක් එනවා. පුදුම බයක් එනවා පෝරකේ ලෑල්ල නැති කරුවා වගේ. ඊට වෙදී හරි තක තක් මේ අවසීතු තත්ත්වයකටපත් වෙනවා මරණ මොහොතේදී. මරණවලදී පැහැදිලිව මොකද සිද්ධ වෙනවා? දැන් මේක රියසල් එකක්. මැරෙන්න ඉස්සෙල්ලා මට කවුරුත් නැහැ. හම්බ කරපු දෙයක්වත් නැහැ. මොනක්වත් නැහැ. මට ඒකට පුරුදු වෙන්න පුළුවන්ද කියලා හදන මේක රියසල් එකක්. මේක අනිවාර්යෙන් භාවනාවේදී තේරුම් ගත යුතු දෙයක් ආධ්‍යාත්මිකදී තේරුම් ගත යුත්තක් කියලා. ඉතින් මුලදී මුලදී අපි ඇත්තට ඒක පුත්‍රජානන්තකේ ශ්‍රද්ධාවෙන් පුරවලා කියන්නේ. අන්තිමට ශ්‍රද්ධාව උනේ නැහැ. තමන තේරෙන්න පටන් ගන්නවා මම නෑ. පිටියට වෙන්නේ නැති කියලා මේක ඉදිරියට යන ගමන කාටවත් කොපි කරන්න බෑ. මොන විදිහකට කොපි කරන්න බෑ. Taman tamange එක හදාගන්න ඕනේ. Tamanට කායකත් කොපි කරන්නත් බෑ. ඉතින් බුදුරජාණන්සේ කරන එක දීලා බලනවා මෙයා මේකට රියැක්ට් කරන හැටි. එනේන වෙලාව කමටහන් සුද්ධ කරලා සුද්ධ කරගෙන අනිදාස ඔයිටත් දෙටි ගැඹුරට යනකම් යන්නේ. අනිදාස ඔයිටත් දෙටි ගැඹුරට යනකම් යන්නේ. ඒක පේන පටන් ගන්න දවසින් දවස ජීවත් වෙද්දිම මරණයකට මුහුණ දෙන්නා වගේ. ඒක කියන්නේ එපිස්ටොමොලොජිකල් සිව්සයිඩ් කියලා. තමයි ඥාන විභාගයේ සීදී නැස ගැනීමකට යනවා. ඒක ලේසි නෑ. ඒක ඒ සංසාරත් එක සැරෙන්න වෙන්න ඕනේ. ඉතින් එනකොට මේ ප්‍රතිඵල එනකොට ඒක ප්‍රශ්නයක් කරගන්නවා නම් කමඨාන සුද්ධ කළ දෙන්න ඕනේ. කවදා හරි Tamanටම මේ ප්‍රතිඵලයේ ප්‍රශ්නයක් කරගන්න නැතුව මේක උත්තරයක් ප්‍රශ්නයක් නෙවෙයි කියන දන්න ගියා නම් ඊට පස්සේ තනියම වාසයට කැමති සුදුසු තනියම භාවනා කරන්න පුළුවන් ඊට පස්සේ තනියලිය වගේ ඉන්න එහෙම නැත්නම් තනි අංග වගේ. අංග වේනගේ තනි අංග වගේ වෙනවා. අපි තාම ඉස්සරහට යන්නේ නැත්නම් මේක ඉවර වෙන්නේ නැහැ. ඒක නඩුවෙම උසාවි වහන්නේ. ඔබන්සේ අවසර දෙනවා මට එතන ප්‍රශ්නයක් ආවා ඒක අහන්නදී ඉක්මනට. මමයා කියන එකයි සක්කාය දිට්ඨියයි අතර වෙනසක් තියනවද නැත්නම් එකමද? උගක් කරාට සමාන අර්ථ තමයි තියෙන්නේ. මමයා කියලා කිව්වට පස්සේ සක්කාය දිට්ඨිය විතරක් නෙවෙයි මමයා පෝර ලබන්නේ මාන්නෙමුත් පෝර ලබනවා දිට්ඨි මේ තෘෂ්ණාව තණ්හා මාන දිට්ඨි තුනෙන්ම මමයා හැදෙනවා නමුත් අපිට ගොඩක් මේක සක්කාය දිට්ඨිය වශයෙන් තමයි පෙනී හිටින්නේ ප්‍රසිද්ධ වෙන්නේ නමුත් මේ කකුල් තුනක කනක්ුවක් වගේ එකක් නෙවෙයි තණ්හා මාන දිට්ඨි කියන තුනෙන්ම හැදිච්ච එකක් ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මූල කර්මස්ථානය දෙපා චලනය වාර්තා දෙපා එක ළඟ තබා දැස පියවර කිහිපයක් ඉදිරියට යොමා පරීක්ෂා කරන විට පොළවේ තද ගතිය සහ රළු ගතිය දෙපා වලට දැනේ. දෙපා පොළවට තද වී ඇත. සක්මන ආරම්භ විට පාදයේ ඉහළට එසවීම අනෙක් පාදය තවත් පොළවට තදවීම ඉහළ එසවූ පය ඉදිරියට පද්දා තැබීම දැනේ. අනතුරුව ඉදිරියට තැබූ පයට ක්‍රමයෙන් පොළවේ රළු බවත් බර සම්ප්‍රේෂණය වීමේ තේරුමක් දැනේ. මෙය මාරුවෙන් මාරුවට බලා සිටින විට සිතුවිලි වරින් වර විසිර ගොස් නැවත මූල කර්මස්ථානය කරා එළඹෙන ආකාරය දිස්වේ. විනාඩි 40ක් පමණ කරන විට සිතවිලි විසිරීම බොහෝසේ අඩු වී පාද චලනයෙන් සහ මුළු ශරීරයේම ඉරියව් උදාහරණ ලෙස සිටගෙන සිටීම ඇවිදීම උරහිස් ආදිය හොඳින්ම මනසට ග්‍රහණය වේ. වම දකුණ ආදී පියවර තුනේදී ගියද ඇවිදින ආයුරු දෙපාවල සංවේදනයේ සහ අවදි බව ඊතා ත්‍රිවු වී දැනේ. තවදුරටත් කරන විට නැවත සිතුවිලි විසිරුනි. ඊළඟට තියෙනවා පරයන්ක භාවනාව කියලා මූල කර්මස්ථානයේ හැටියට ආස්වාසය සහ ප්‍රස්වාසය. පරයන්කේට එළඹෙන විටම හිඳගත් බවත් දනහිස් නැවී ඇති බවත් පොළවේ තද ගතියක් ඇති බවත් පෙනුනි. දැස වසා ආශ්වාසය හා ප්‍රශ්වාසයේ නිරීක්ෂණයේදී ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙනම පෙනුනි. ආශ්වාසයේ මුලදී නාසය අග සිසිලස ලෙසද අනතුරුව වාතයේ ඉහළට ඇදී යන අයුරුද දැනුනි. උදරයේ පිම්බී නැවි ආශ්වාසයේ නතරවන අයුරු පෙනුනි. මද විරාමයකට පසු උදරය සෙමින් හැකිලේ අනතුරුව නාසිකාග්‍රේට වාතය ගලා එම එත්ම ඒ උණුසුම් වේ. වාතය නාසයෙන් පිටට ගලා යයි. මේ බොහෝ වේලා නිරීක්ෂණය කරන විට මුලින්ම ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර විරාමය අඩු වී නැති වී ගියේය. ඉන්පසුව ආශ්වාසයත් ප්‍රශ්වාසයත් අතර වෙනස නොදැනී එය එකක්ම සේ දැනුනි. ඊටත් පසු ආශ්වාසය හා ප්‍රශ්වාසය සිදුවන බව නියතවම දැනුණද ඒ පිළිබඳ විස්තර ඊටාම සියුම් බවට පත්වනු දැනුනි. ශරීරයේ ඊටාම සැහැල්ලු වී පාවෙන්නාසේ දැනුනි. මදක් නිදිමත ගතියද දැනුණද අවදි බවක් හා මූල කර්මස්ථානයේ නොගලී ඇති බවක් දැනුනි. තවත් එහිම නිශ්චලව තවත් එහිම निराமிසව සිටීමට තනුවද විවිධ රාග සිතිවිලි සහ ද්වේෂ සිතිවිලි ඇතිවන අයුරු පෙනුනි. ඒවා දෙස බලා සිටින විට මූල කර්මස්ථානයේ තවත් සියුම් වී එම සිතුවිලි වෙනස් වේ. වරහන් ඇතුලේ තියෙනවා මේ සිතුවිලි අලුත් නොවන බවත් සතිය නිසා දිස්වෙන බවත් දනිමි. මම භාවනාවට ආධුනික නිසා මා කරගෙන යන ආකාරයේ නිවැරදිදැයි කරුණාවෙන් පෙන්වා වදාළන මැනවි. භාවනාව දියුණු කිරීමට තවත් උපදෙස් ලබා දෙනු මැනවි. එරුවන් සරණයි. විස්තර හොඳයි විතර දෙකේම සඳහන් වෙලා තියෙනවා. ඒකෙදි මේ ඇවිදිනකොට තියෙන කතාව නිසා මම මේ චිත්‍රයක් හදාලා තිබුණා. මට හිතුණා ඒක පෙන්ලා තියෙන්නේ කොහොඳයි කියලා. මේ ਸਰවචනංශයේ මේ විදින රූප සටහනක කකුල් මාරු වෙනකොට එක කකුලක් කරත්තයක ගරාදියක් වගේ වැඩ කරන හැටි පේනවා. පතුලේ තියෙන බර උකුල් ඇටට ගෙනත් දෙනවා එක කකුලක. ඒකට අනිත් කකුල බර හැල්ලු කරලා ඉස්සරහට තල්ලු වෙනවා. ඊට පස්සේ ඒ කකුල කියලා බර ගන්නකොට මේ කකුල හැල්ලු වෙනවා. ඉතින් මේ ඇවිදිනකොට මේක සනිකර කරත්තරෝදයක් විදිහට තමයි යන්නේ. කරත්තරෝදේ අරයක් විදිහට තමයි කකුලක් තියෙන්නේ. ඒ අනුබුද්ධ ජානන්සේ සතියේට ඒකාරෝ කියලා නමක් දීලා තියෙනවා. තමන්ගේ බර ගන්න කකුලට තමයි සතිය යොදවන්නේ. එතකොට ඒකේ තමයි බල සම්ප්‍රේෂණය වෙලා කෙලින්ම ඇට්ලස් කසේරු කවදාක්වම බර ගිනියන. එතකොට අනික් කකුල ඇවිදලා ගිහිල්ලා ඒකේ බර ගන්නකොට මේ කකුල වරායි. ඉතින් මේ ඒකාරෝ කියන වචෙන් කොච්චර ගැඹුරක් පුත්‍ර ජනසු ගන්නවද? ඇවිදිනකොට අපේ කකුල ක්‍රියාත්මක වෙන්නේ තනිකර කරත් එක ගරාදියක් වගේ. ඉතින් මේකටම තව එකක් තියෙනවා මෙට mechanics of walking කියලා. ඒකේ පේන රට සැකිල්ල කැවිදින හැටි. ඉතින් පේනවා මේ ශරීරයේ සකස් වෙලා තියෙන හැටි අරිට උකුල්ලට තමයි ඇක්සල් එක වෙන්නේ. ඒ ඇක්සල් එකට බර ගත්තට පස්සේ උඩ කෑල්ල ඒහා සමානව බරයි. මේ ටිකක් තියෙන්නේ. හරියට ඇක්සල් එකට අර පොළවේ තියෙන පොළවත් එක්ක මේක ලයින් වෙලා බර සම්ප්‍රේෂණයක් සිදු වෙනවා. ඉතින් මේ තනි කකුල් දෙකේ ඇවිද්දාට මිනිස්සු හැම වෙලාවෙම ඉන්නේ තනි කකුලේ. ඉතින් මේ එක කකුලක කිලෝ 70ක් විතර බැලන්ස් කරනවා කියවම කකුල් හතරේ ගිය සතා කකුල් දෙකට ඇවිල්ලා ඇවිදිනකොට තනි කකුලෙන් ඉන්නේ. ඉතින් ඒක ඒ ලස්සන රිද්ම එකට එහා කකුලට බර දෙනවා මේ කකුලට බර දෙනවා කොහොමඩක්වත් අපිට ඇඟේ බර වැටෙන්නේ නැහැ. ඉතින් මේ සංකර ක්‍රියාවලියේ හිතපවත් ගන්න ඕන තැන බුදු ජානක නම තියලා තියෙනවා සතිපවත් ගන්න ඕනේ ඒකාරෝ. බර සම්ප්‍රේෂණය කරන කකුලට හිත දාන්නේ කියලා තියෙනවා. ඉතින් ඒකකට පේනවා මේ ඇලයින්මන්ට් එක පවත්නකොට අපි කතා කර කර යනවා රූප බල බල යනවා මොන තරම් යඟුරු එකලසක් සිද්ධ වෙනවද පැවිදින වෙලාවේ. ඒකට විතරක් හිත යොදලා ගියොත් මත් වෙන තරම්. විශේෂ තරම්. තක්මන් කරනකොට ඒ තරම් යඟුරු එකලසක්. ඉතින් ඒක පෙන්නනවා ඉස්ලාම ළමයෙක් අතයි අතයි කියලා ඇවිදිනකොට මේ තතන තතන කකුල කුසල කකුලක් තියන්න ගන්න වෙනස. ඒකෙත් අපි YouTube එකක් තිබිලා පෙන්නවා මේ සති වාසලේ ළමයින්ට සක්මන් කරනකොට ඒ වගේ නැගිටපුවාම පියවර කීයක් යනවද වැටෙන්නේ ඉස්සෙල්ලා. ඒ වගේ වැඩි හිටියෙක් ඇවිදිනකොට හිත පිට යන්නේ නැතුව පියවර කීයක් යන්න පුළුවන් කියලා. වබික් තරංගක් බෑවට. අතයි අතයි කියන්නේ ඉස්සෙල්ලා හිත පිට යනවා. ඉතින් ඒ නිසා ඒ කටයුත්ත කෙරුවොත් අපිට භාවනා මධ්‍යස්ථානයක් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය ඉදිරියදා විදිනකොට උනත් මේ වෙන ගමනදී සිටින මේ දේවල් දිහා බලන්න හිටියොත් මේ මිනිස්ස යන්තරේ මේකට සමකරන මොනම යන්ත්‍රයක්වත් හදන්න. නමුත් අපි බාහිර තියෙන යන්ත්‍ර වලට කැමති වෙනවා. මේ යන්ත්‍රය ගැන සලකන්නේ ඉතින් ඒ නිසා ලෙඩ වෙනවා. ඇවිදිනකොට අපි දන්නවනම් මෙහෙම මෙන්න මේ වැඩක් වෙන්නේ කියලා ඒක දැනගත්තොත් නිවන් දකින්නත් පුළුවන් නම් අපි යනතන නෙවෙයි බලන්න තියෙන්නේ මේ ඇවිදින වෙලාවේදී ක්‍රියාවලිය බලන්න පුළුවන්. ඉතින් මේක සෑහෙන දුරට මේ ලිපියේ සටහන් කරලා තියෙනවා. ඒ වගේ ඇවිදින වෙලාවේදී බල සංප්‍රේෂණය වෙන හැටි. ඉතින් ඒක අපි ඇවිදින හැම වෙලාවකම ගත්තොත් හැමතැනක්ම සුකම්මලුවක් වෙනවා. මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානයක් වෙනවා. හැම පියවරක්ම කමටහනක් වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඇත්තම කියනවා සර්වඥාන්සේ විතරමයි මේ ඇවිදිනකොට භාවනා කිරීම පිළිබඳ මුළු ලෝකෙටම කියලා දීලා තියෙනවා. වෙන කිසිම කෙනෙක් වෙන කිසිම සාස්ත්‍රුන් වහන්සේ නමක් මේ භාවනා ඇවිදීමේ ක්‍රමයට සතිය පිහිටීම ලීලා නැහැ. දනසේ තරම්ම සක්මන් කරලා තියෙන ඇවිදලා තියෙනවා. ඒ නිසා ඒ තරම්ම කාලයක් ලැබෙන්නට ජීවත් වෙනවා. ඒ නිසා මේ ඇවිදින වෙලාවක බලන්න මේ බල සම්ප්‍රේෂණය වෙන හැටි ඒ වගේම සක්ම පරියන්ක වේලාවෙත් මේකේ ඉස්සර කරලා තියෙනවා. තමන්ගේ අරමුණ ගොඩක් සියුම් වේගට යනකොට 100%ක්ම සියුම් වෙන්නේ ඉස්සෙල්ලා විවිධාකාර හිතවිලි එනවා. හැබැයි ඒකේ එච්චර තද බලපෑමක් නැහැ. 100%ක් සනීප 100%ක්ම සංසිඳෙන්නේ නැහැ. නමුත් කිසි එකේ නපුරු ගතිය නැති වෙනවා. හිතවිලි වල නපුරු ගතිය නැති වෙනවා. කෙලෙස් වල තියෙන නපුරු ගතිය නැති වෙනවා තමයි හොඳ අවදි භාවයකට යනවා. වැඩ 100%ක් නතර වෙලා නෙවෙයි. නමුත් අර අවදි භාවය නිසා යම් ප්‍රමාණයක වැඩදීනවා මූල කර්මස්ථානක් තියෙනවා හද්දක් තියෙනවා හිතවිලිත් තියෙනවා එකක්වත් ගෑවෙන්නේ නැහැ හරියට නිලුම් පතක තිබ්බ වතුර කඳුල වගේ තරවිලා නැහැ එච වතුර නැති වෙන්න ඕනේ නැහැ වතුර තිබුණාට ගෑවෙන්නේ නැත්තම් තරවෙන්නේ නැත්තම් වතුර නැතුව වගේ තමයි අන්න ඒකවල තේරෙන පටන් ගන්න මේ 100ක් කෙලස් නැති කරන්න ඕනේ නැහැ මේක තේරුම් ගන්න මේ කෙලස් අනුමත කරන්න එපා කෙලස් සමාදම් වෙන්න එපා. එහෙම නැත්නම් කෙලස් වලට බැහැ ගන්නවා. එතකොට තේරෙනවා කෙලස් කියන්නේ හරිම දුර්වල දෙයක්. හැබැයි ඇලෙන සුළු දෙයක්. අපේ මෝඩකම නිසා අපි තියෙන කෙලස් ගාගෙන අනාගෙන ඉන්න නිසා මිසක් අවබෝධය ලැබෙන 100ක් කෙලස් අයින් කරන්න ඕන කමක් නැහැ. යම් ප්‍රමාණයකට අයින් කරුවාට පස්සේ කෙලස් වල තියෙන චාරිත්‍රයේ චර්යාව දැනගත්තට පස්සේ ඒකෙත් තියෙන නපුර අයින් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්සේ මුල් දවසේ සිටම පරයන්ක භාවනාවේදී චලනයක් දැනුණා. රූප පෙනෙන්න පටන් ගත්තා. කවදාවත් නොදකපු නන්නාඳුනන මුහුණු පෙනුණා. ඔබ වහන්සේ කියා දුන් පරිදි ඒවා ගැන නොසොයා මූල කර්මස්ථානයේම මූල කර්මස්ථානයේම කරගෙන ගියා. සමහර වෙලාවට නලල මැද රවුමට චලනය වෙනවා. තවත් සමහර වෙලාවට කට ඇතුලෙන් නහයට කිට්ටුව රිද්මයකට චලනය වෙනවා. ඒ දිහා බලාහිඳ නැවත මුල් කර්මස්ථානයට හිත යෙදෙව්වා. අද දින පාන්දර පරියන්කේදී කායානුපස්සනාවට සිත යෙදෙව්වා. පඨවි ආපෝ තේජෝ වායෝ දැනෙන විදිහ මෙනෙහි කළා. ඉස සිට දෙපතුලට බැලුවා. හිස් කබල ඇටසැකිල්ල හොඳාකාරයට පෙනුණා. organs within bracket heart, lung and kidney. machine එකක් හෝ ෆැක්ටරියක් වගේ පෙනුණා. ආපෝ ධාතුව ෆියුල් හැටියටත් වායෝ ධාතුව ඔක්සිජන් හැටියටත් දැක්කා. මැසිමක තිබිය යුතු උෂ්ණත්වය වගේ තේජෝ ධාතුව ගැන හිතුණා. බාහිර රූපය පෙන්ුණාම අභ්‍යන්තරයේ මැසිමක් විතරයි. වගේ දැනුණා. විදර්ශනා විදර්ශනා භාවනාවක් කළා. විදර්ශනා ඉන්ද්‍රිය භාවනාවක් කළා. අවසානයේ මරණානුස්සතිය වඩනකොට ආපසු ආපෝ තේජෝ වායෝ පඩවි නැති වෙලා යන හැටි බැලුවා. මරුණු පසු දියර ගතිය පිටින්නට ආපෝ ධාතුව. එළියට එන හැටි උෂ්ණත්වය සහ වායුව නැතුව, තෙත ගතිය නැතුව ඉදිරිය නැතුව ශරීරයේ දරදම් වන හැටි. අන්තිමට කියා ගන්න බැරිව අයින් කරන හැටි. අන්තිමට තියා ගන්න බැරුව අයින් කරන හැටි. අඳින්ම මෙනෙහි වුණා. මේ මුළු කාල පරිච්ඡේදයේම ශරීරයේ චලනය වුණා. ගරු ස්වාමින් වහන්සේ මේ භාවනාව නිවැරදිද දැන ගැනීමට කැමැත්තෙමි. මෙයින් පසු කළ භාවනාවේදී විනාඩි 10ක් 11ක් අතර ආනාපාන භාවනාව පමණයි කරගන්නට පුළුවන් වුණේ. එහිදී චලන නිතරම දැනුණා. ඉස රිද්මයකට ඉහළට ගිහිල්ලා නැවති නැවත පහළට බර වුණා. මෙහෙම කීප විටක් වුණා. බෙල්ල උගුර කට සහ ගලක් වගේ අදයි බරයි කෙල ගින්නත් අපහසුයි හැබැයි ඒක ගැන සතුටක් දැනුණා ගරු ස්වාමීන් වහන්සේ මේ ගැන මට පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි මේ මැද කැලේ තනිකර මායාව හිතේ මනෝ විකාරයක් තිබිලා තියෙන්නේ මේ මැරුණාට පස්සේ මෙහෙමයි පඩ වියපෝ තේජුමේ ඔක්කොම ඔලි කියන්නේ චින්තා හරි රසයි ඉතින් ඒ නිසා වෙන්නේ මොකද්ද හුස්ම ගන්න එක මතක නැති වෙනවා කම්පන ජන්තර මතක නැති වෙනවා සතිය නැති වෙනවා ඒක දිගේ දිග කතන්දර ලියනවා ඉතින් මේක තමයි බෞද්ධයාට වෙන අපරාධය මොකද බෞද්ධය දන්නවා වැඩිපුර මොක කවදාකවත් පොඩි ළමයෙකුටවත් කතෝලික කෙනෙකුටවත් කවදාකවත් නෑ. ඒ කිව්වොත් පේන දේ බලපන් කියලා දැන් එයා පේන දේ කියයි. දැන් මේකේ පේන දේ නෙවෙයි. තමන් හිතන දේ. කොහොමද දන්නේ කවුත්තක් තියනවද කියලා? අපිට කවුත්ත වේනවා, ගොඩු කට්ට වේනවා කියලා කිව්වම අර පන්ති කාමරේ ටීචර් වෙන්නව පචේනේ ඔය. කොහෙන්ද දන්නේ ඔය කැලිය ඇතුලේ තියෙනවා කියන්නේ. මෙතන තියෙන ප්‍රත්‍යක්ෂය. නිසා මේ විදිහට පොත් ලියපු අය ලියන පුස්තකාල පිළිලා තියෙනවා. ప్రత్యක්ෂ කරන දෙයි මේ අනුමාන කරන දෙයි වෙන් කරගන්න බැරි වෙච්චාම අන්තිම ප්‍රශ්නක් අහනවා මගේ භාවනා හරිද කියලා. ඉතින් මම මෙහෙම කිව්වට මට සැකයි මම ඔය කියලා දෙන දේ කාරණා තේරෙන්නේ කියලා. ඒක පේනේවා දැනගන්න ඒක වැරද්දක් නෑ ඒක පේනවා නම් ඒක අඳුරගන්න වෙනවා මේක මනෝ විකාරයක්. මේක මනෝමය දෙයක්. අර කම්පටි චංචල මනෝමය. ඒක අස්පනා අපිට ප්‍රත්‍යක්ෂයක්. අන්නේ ප්‍රත්‍යක්ෂයි මේ මනෝමය කොටසයි වෙන් කරගන්න බැරි නම් අපි මේ මනෝමය කොටසට ඇදලා යනවා. ඊට පස්සේ ටික වාර්තා ලියනවා. අනතර එසෙන්ස් එක නෑ. අප්‍රත්‍යක්ෂය අතුරු ප්‍රත්‍යක්ෂය ටච් එක නෑ. ඒ නිසා ඒ කොටස අයින් කරගන්න දැනෙන කන් ඒ කොටස අයින් කරගන්න පුළුවන් වෙනකන් අපට අනුසුද්ධ වෙන්න. කරුණා කරලා අනුකම්පාවෙන් කියලා දෙන්න වෙනවා. මේ භාවනා කරන්න ගිහිල්ලා මේ චින්තාමය ඥාන වලට පොර බඳින්න එපා. උඩගිනි දෙන්න එපා. උදව් කරන්න එපා. ప్రత్యක්ෂයෙන්ම යන්න. ඒකවල හරි ලේසි ගමන. චින්තාමය පැත්ත පුදුමාකාර කතන්දර ගොතන. ඒකට සමානතර ප්‍රපංච කියලා කියනවා. කෙලස් කියලා කියනවා. ඒක නැතුව බෑ. නිසා ඒකට වෙන්න දෙන්න. නමුත් ඒකට කිසි තැනක මූලාශ්‍රය දෙන්න එපා. ප්‍රමුඛතාවය දෙන්න එපා. වැටහෙන ప్రత్యක්ෂ දේ වාර්තා කරනවා නම් ඒකේ වෙනස ప్రత్‍යක්ෂ දේ පරිණාමය ප්‍රත්‍යක්ෂ දේ වෙනස් වීම විපරිණාමය හරි වැදගත්. චින්තාමයේ පරිණාමයක් නෑ. ඒකේ තියෙන්නේ මනෝ විකාරයක් විතරයි. ඒක නිසා ඒකට සායින් කරපුවාම අනිත්‍ය කරන හොඳයි. නමුත් මේ කෙනෙකු ඒකේ ලියපු කෙනාට ඒ දෙක මේ චින්තාමය කොටස මේ ප්‍රත්‍යක්ෂ කොටස වෙන් කරගන්න දැනගන්න පුළුවන් දෙක එක ලේසි නෑ. ඒක ලියන තමයි කටුකොද්ද ඥානද සංශෝධන concept and reality පොතේ පෙන්ලා දුන්නේ Tamangeම concept එක. Taman හිතින් හිතාගත්ත දේ අන්තිමට ඇත්ත වෙන තරමට යනකම් අපේ මනෝ විකාර සිද්ධ වෙනවා. අපි ජීවත් වෙන මනෝලෝකය අපි හදාගත්ත මනෝලෝකය. ප්‍රත්‍යක්ෂ ඊටදී හාත්පසීම ප්‍රත්‍යක්ෂණය කළ හැකියි. වෙරිෆයි කරන්න ඕනේ. අන්නේ වෙරිෆයි කරන්න පුළුවන් එක දිගේ ගියොත් ගමන පහසුයි. එතකොට අර කරදර එනවා. මේ මොනවාද මේ චින්තා මේව වෙනවා ඒක කොට අයින් කරලා දාන්න. අයින් කරලා දාලා ප්‍රත්‍යක්ෂත් එක්ක ඉදිරියට යන්න සුද්ධ වෙන්න කපටාන් සුද්ධ කරගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසරයි ගෞරවණීය ගෞරවණීය ස්වාමින් වහන්සේ මේ දෙවන කමඨාන් වාතාවරණය දින දෙකකට පෙර ඉදිරිපත් කළ අත්දැකීම් සටහන වූයේ මූල කර්මස්ථානයේ පැහැදිලි ආකාරය නොදැනී ගොස් සිත බෑග්ග්‍රවුන්ඩ් එකෙහි වැඩ කරන ආකාරයක්සේ දැනෙන බවත් සමහර විට ඉදිරියට එන අරමුණක් ඊට පැහැදිලිව පෙනෙන බවත් තවත් විටක සියල්ල එක ගොඩේ කලවම් ආකාරයට පෙනෙන බවත් ඔබ වහන්සේගේ උපදෙස වූයේ කම්මැලිකම හෝ එපා වීම ආවත් දිගටම එලෙස අවධානයෙන් සිටින ලෙසයි. ගිය දෙක දින දෙක තුල එසේ උත්සාහ කළ අතර සමත් සමස්තයක් ලෙස විවිධාකාර අත්දැකීම් ලැබුවෙමි. මුල්ම දිනේ සිත පැහැදිලිව මේ මොහොතේ තිබෙන බව දැනෙන විට වරහන් ඇතුළේ පැහැදිලි අරමුණක් නැතිව ඉඳහිට සිතුවිලි යන එන බවත් ඒවා බලවත් නොවන බවත් තේරුණි. එවැනි සිතුවිල්ලක් අල්ලා මුල මැද හා අග ලෙස බැලිය හැකිදයි උත්සාහ කළෙමි. එය සාර්ථක නොවුණත් ඒ උත්සාහ කරන කාලය තුල සිතවිලි සැඟවෙන බව තේරුම් ගතිමි. ඊයේ මුළු දවස පුරා නොසිතූ ලෙස සිතවිලි දෝරේ ගලන ගතියක් තිබුණි. නමුත් මූල කර්මස්ථානයේ වන ආනාපාන සතිය පැහැදිලිව තිබුණේ නැත. සිත වේදනා පසුපසම ගොස් ඉතා අපහසු ආරයන්ක කීපයක්ම පසු කළෙමි. මුළු දවස පුරා හිත ඔද්දල් වී ගොස් අනාථ වී ඇති ගතියක් ගතියක පසු වුනි. අද උදේ පරයන්කේ සිට කයේ ආබාධ අඳුනාගෙන ඉදිරියටම ඉරියව්ව මාරු කයේ ආබාධ අඳුනාගෙන ඉරියව්ව මාරු කළ නිසා වේදනාවේ තිබූ තද පෙළෙන ගතිය අඩු විය. හුස්ම තුනී වී සිත මධ්‍යස්ත වී ඔහි තිබෙන විට ශරීරයේ ක්ෂණික ගැස්සීම් සිදු වුණි. මෙය විනාඩි 10ක් 12 මෙය 10ක් 10 වරක් පමණ සිදු වී සිදු වුණ අතර ඇඟේ උඩු කොටසේ ගැස්සීම දැනෙන්නේ එකපාරම එකපාරටම සිත මුලින් තිබුණු දැනීම් තත්වයට පත්වන විටය. හොඳින් විමසිලිවත්ම විමසිලිවත්ම මත්ව බලා සිටින විට මට හිතෙන්නේ සිතේ අවධානය යම් සිතුවිල්ලකට ගොස් ඇති බවත් නැවත එකපාරටම අවධානය යොමු වන විට ගැස්සෙන බවක්ය. එක ගැස්සීමක කාල පරාසයේ තප්පර දෙකක් තුනක් බැවින් අත්දැකීමක් බලෙන් සිදු කර බැලීමට සිතුවිල්ලක් මෙනෙහි කර බැලුවෙමි. නමුත් එසේ නොවේ. ইহත අත්දැකීම විශේෂ සතුටක් හෝ පහසුවක් හෝ බාධාවක් නොවේ. මේ අඩුපාඩු යම් යම් අඩුපාඩු ඇතනම් අනුකම්පා කර සකසා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සැලසේවා. වචනේ දිග වැඩි නිසා මොලයි යගේ කල්ප ගන්න බැරි තරම් ගොඩාක් හිතේ කර දාලා තියෙන නිසා කොයි එකට උත්තර දෙනවද කොයි එක වැදගත්ද කියලා හොයන්න බෑ. ඉතින් නිසා හරියට රචනය ආගෙන ඉන්න කෙනා පැත්තෙන් බලලා මොකද්ද සුද්ධ වෙන්න ඕන නැත්නම් මොකක්ද තමයි අවධානය කරන්න ඕන කියන එක රචනා ශෛලියෙම ඉදිරිපත් කරනවා. අවසාන තීරක විතරක් ගත්තොත් පිට ගියාම ඒක පාට ගැසිලා කයට හිතේනවා. නැත්නම් අරමුණට හිතේනවා. අන්නේ අරමුණට හිත ආවට පස්සේ අරමුණ වැටහිච්ච ආකාරය නැත්නම් අරමුණට පහසුවෙන් හිත දාගන්න පුළුවන් වුණාද? ඉබේම හිත ගියාද? නැත්නම් ආයාසයෙන් යටුණාද කියන එකෙන් දැනගන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා හිතේ තිබුණු தත්ත්වයේ කෙලෙස් හිතද නැද්ද කියලා. ඒ නිසා કોઈ වෙලාවක හරි නැවත බාහිරක තිබුණ හිතක් එහෙම නැත්නම් අතිරේක කර්මයක් තිබුණ එකක් මූල කර්මස්ථානට එනකොට Tamanට මූල කර්මස්ථානට පැහැදිලිව ලේසියට යන්න පුළුවන් වුණාද? එතකොට මූල කර්මස්ථානේ කලබල නැතුව එහෙම තිබුණාද කියන කාරණාවෙන් දැනගන්න පුළුවන්. ඊට ඉස්සර තිබුණු අතිරේක අරමුණු වලින් හිත කෙලසිලාද නැද්ද කියලා. ඒකට කිට්ටු කරන තොරතුරු වගේ ලියවිලා තියෙනවා. තවදුරටත් හිත පිට ගිහිලා ආව අරමුණට එනකොට අරමුණේ தত্ত্বය මූල කර්මස්ථානයේ தත්ත්වයේදී විස්තර සහිත වාර්තා කරන්න උත්සාහ කරන්න පරියක් පරියක් පරි පරයකදී උත්සාහ කරන්න එතකොට භවනා ගුණයක් එනවා. එතකොට තේමාවක් එනවා. පිට යෑම පිළිබඳ පශ්චාත්තාපෙන්න එපා. පිටගේ හිත නැවත අරමුණට ආවට පස්සේ අරමුණේ විස්තර හිතාප්ත වර්තාවට කරන බාන එතකොට හොඳ කමඨාන් සුද්ධ වීමක් සහ ගොනුවක් එන්නේ ඉතියි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදෑසන සිදු කළ පරයන්ක භාවනා දෙකේදීම උස්මරල්ල නොදැනී ගිය පසු සිතෙහි ඊටමත් කම්මැලි සහ නීරස සිතුවිලි හටගන්නට ගිය. ඊට අපහසුයෙන් වුවද පරයන්කේ අවසන් වන තෙක් සිටීමට උත්සාහ කළෙමි. ඊට හේතුව මා සිත තුළ මද වීරයක් හා ශ්‍රද්ධාවේ අනුභවයයි ඔබ වහන්සේ ඊයේ රාත්‍රියේ සිදු කළ දේශනාවෙන් තේරුම් ගතිමි. අවසන් පරයන්කයට පෙර මේ ලබා ඇති ෂණ සම්පත්තේ ඇති වටිනාකම මෙනෙහි කළෙමි. මේ ඇතිවන කෙලෙස් පරණ අකුසල් වල ප්‍රතිඵලයක් ලෙස මේට සූදානම් ශරීරයකින් මුහුණ දීමට සිතා අදිෂ්ඨාන කොට පරයන්කේ ආරම්භ කළෙමි. ටික වේලාවකට පසු නීරස කම්මැලි සිතුවිලි යලි ඇතිවිය. ස්වාමීන් වහන්සේගේ උපදේශ පරිසි පරිදි සතියේ වැඩිමේ ආනිසංස මෙනෙහි කෙලෙමි. නීරස සිතුවිලි වල මද බවක් දක්නට ලැබුණි. ඉන්පසුව කය ඔරලෝසුවක බට්ටා දෝලණය වන ආකාරයට දෝලණය වන බව නිරීක්ෂණය කළෙමි. මෙයට වැඩි අවධානයක් නොගෙන මූල කර්මස්ථානයේ සිත ගතිමි. ටික වේලාවකින් කයේ දෝලණය භව ගියේය. ඉන්පසු සිතේ කලබල අඩුවන තත්ත්වයක් ඇතිවිය. පරයන්කේ වේලාව ඉක්ම වූ බැවින් භාවනාව අවසන් කළෙමි. ගරු ස්වාමින් වහන්සේ මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේ විදිහට කම්මැලිකමට ලෑස්තිලා ගියාම කම්මැලිකමේ ජීවිත නතර අඩු වෙනවා. ඒක ඕනේ කම්පට චංචලයක් දෝලනයක් වෙන්න පුළුවන්. ඒ කිසිම දෙයක් භාවනා කරද්දී අපෙන්නන්නේ නැහැ. මේ ඕනෙම දෙයකට ලෑස්තිලා යනවායි කියලා කියන්නේ අනිච්ච සංඥාවෙන් යනවා කියලා. නිට්ටිය නැහැ. ওই දෙයක්වත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අනිත් අනිත්‍ය සංඥාවෙන් යන කිසිම දෙයක නපුර නැහැ. අපිට නපුරු වෙන්නේ නිත්‍ය සංඥාවෙන් ගිහිලා ඒක හෙල්ලෙන්න ගත්තොත් තමයි නිසා මේ වෙන වෙන දේවල් පටිච්ච සම්පාදයකට අනුව සිද්ධ වෙන්නේ. ඕකට වෙන දෙයක් අපේක්ෂා කරන්න එපා. වෙන දෙයක සූදානම් සතියෙන් යෑම තමයි මේ භාවනා දියුණු කරපු යෝගාවචරයේ හේතුව. ඒ නිසා යාර කවදාකවත් පශ්චාත්තාප වෙන්න වෙන්නේ නැහැ. කොයි දේ සිද්ධ වුණත් ඒක අභියෝගයකට ගන්නෑ. නපුරකට ගන්නෑ. මල් බාලයකට මල් ලැබුණා වගේ ඉනේන අත්දැකීම වුණගෙන වුණගෙන වුණගෙන යන එකයි තියෙන්නේ. ඒතකොට පේනවා ලෑස්ති මනසකට කිසිම කෙලෙසයක් කෙලෙසයක් වෙන්නේ නැහැ කියලා. වෙනබල් වාන්ති I began sitting meditation, observing my posture and then the movement of my body due to breath. I noticed parts of my body muscles slowly loosening from tense state. From my previous experiences, when I sat down with my back straight and legs crossed, I get a pain on my upper left back. This was always unpleasant, hence change my posture as soon as I get it. But this time, as you advised, I went prepared. I told myself, no matter what happens, let any pain come. I am ready to take it. Little later, pains arose on my upper left back. However, this time I saw it coming I closely observed how the pain developed from nothing to a severe state. I had no anger on it. I was glad it appeared soon because I was prepared. Whilst noticing it, I went back and forth on my primary object, breathing. Then another pain arose on my knees. On my knees. Similarly, I noticed how it developed. Um, it was little hard to stay on that position, yet I tried staying bit longer. Then my mind shifted to observe my whole body, starting from head to neck, shoulders, hands and back. I lost strength in everything and it started falling down. I wasn't sleeping, but was 100% mindful and conscious. When my head reached just above my knee, I consciously straightened my back. Same thing happened repeatedly about three times. Again, I verified my primary object time to time. All this time, I had no fear but had slight calm happiness. Then I changed my posture because I was constantly straightening my back. I wasn't sure whether to stay in that crooked posture. However, after changing same thing, uh, however after changing same thing occurred. After changing, same thing occurred. I kept noticing it until one hour of sitting meditation was over. Bhante, please advise how I can develop my mindfulness practice. Everyone Saranai. So at the beginning, usually you keep the balanced posture, symmetrical. But when the meditation happened or concentration happened, when the mindfulness happens, accordingly the body posture is changing. So whenever it changes, you can do two, th two things. One thing is slowly, mindfully, silently you can straighten. Or let the, let the body knowledge to straighten. Verily mention that I am not sleepy because I feel some pains and kind of things. So therefore, there is a kind of a uh, slackening of your posture as and when the alignment happen. Not always, but it can happen. So let it happen again and again let the body to erect it as body likes. And there, therefore you let the things to happen by its own accord or according to the cause and effect relationship. And but if you are alert, if you are vigilant, you can see the body take its own care. And uh, whenever energy aspect is less, slackening happens. Whenever the concentration aspect is too, that's also the same. Sometimes energy become too much, then body become very erect. So you have to find the balance between, and it's an art. So by trial and error only you have to understand. So main thing is don't interfere itself, inter, inter, interfere yourself. See that body is not mine. So it is, I am not the dweller. I am not the executive in the body, I am not the feeler of the body. It has its own responses. Just see when a child is sleeping, what kind of a control the, the baby is having. So likewise, the body has its own body language, so don't try to straighten quickly and let it, even if you are doing, do it slowly and try to understand that very understanding my body is not erect is itself is enough. then it take its own remedy, actions of actions for remedy. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවට ඉඳගන්නා විට හුස්ම රැල්ල සැඟවි ගොස් ශරීරයේ ඇති වේදනාවන් මතුවී එන බැවින් වේදනාවටම මූල කර්මස්ථා වේදනාවම මූල කර්මස්ථානයේ වශයෙන්ගෙන භාවනාව පටන් ගත්තෙමි. ටික වේලාවක් ගිය පසු වේදනාවන් තුනී වී ගොස් ඊතා ලාවට හුස්ම රැල්ල මතුවී එයි. දැන් මා කුමක් කළ යුතුද? මූල කර්මස්ථානයේ වශයෙන් හුස්ම රැල්ල ගත යුතුද? නැතිනම් සිවුම් වශයෙන් දැනෙන වේදනාවටම මූල කර්මස්ථානයේ වේදනාවම මූල කර්මස්ථානයේ වශයෙන් සැලකිය යුතුද? මා කෙරෙහි අනුකම්පාවෙන් පාසා දෙන්න. ඔබ වහන්සේට දෙවන් සරණයි. මේක සඳහා කී වේදනාවාරාණ ගුරුසු වේදනා සිව් කරමින් සිව් කරමින් නම් වේදනාති කියමේ අඩුව. මේ මට්ටමට ගියාට පස්සේ වේදනා සිව් මට්ටමට ගියාට පස්සේ ආනාපානියත් එකයි වේදනාවත් එකයි සද්දෙත් එකයි හිතවිල්ලත් එකයි ඔක්කොම එක ගන්නට එනවා. යම් විදිහට සැකයක් එනවනම් වේදනාව කියපු ගමන් නිසා වේදනාව දිගේම යන වේදනාව රෙෆරන්ස් පොයින්ට් එක විදියට ගන්න. නැත්තම් දෙකටම එන්න දීලා වේදනාව ආනාපානේ සද්ද හිතිලි ඔක්කොටම එන්න දීලා කිසිම වර්ග ભેදයක් තෝරන්නේ නැතුව සමස්තය දිහා බලන්න පුළුවන්. මේ අහන ප්‍රශ්නට උත්නම් කෙටි උත්තරයක් වෙන්න තියෙන්නේ වේදනාව දිගේ නවතෙන්න ගියේ වේදනාව වේදනාව තමංගේ රෙෆරන්ස් පොයින්ට් එක ගන්න. කර්මස්ථානය කරගෙන යන එක තමයි ලේසි වෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස මාස කිහිපයකට පෙර ලද කමඨහන් අනුව භාවනාව වඩා සිත ස්වල්ප වේලාවකට නිදාස්ව අවකාශයට ගියා. සේ වැටෙනුනි. ඉන්පසුව එක්තරා නිර්ආමිෂ තත්වයක් ඇති වේ. සිත මහගෙදර යන්නා වැඩිය. අදිෂ්ඨානයෙන් තොරව අනායාසයෙන් එය සිදුවේ. පරයන්ක භාවනාවේ උදාහරණ ලෙස ආනාපානය හා ආයතන ශූන්‍ය කර සිටීම සිටීම පැමිණි අවස්ථාවලදීද එය සිදුවේ මා එවිට දිනපත් එවිට දිනපතා කටයුතු වලදී ආයතන 6 දක්වන දුක්චාර දේශ බලා සිටිමි. ඉන් බොහෝ අබ්බහි වූ කෙලෙස් ඇති තැන් තේරුණේය. මේ උදාවන தත්වය ගැන මා අන් යමක් කළ යුතුයද? මාතුල බුදුන් දහම් සඟුන් ගැන පෙර නොවු වචන සද්ධාාවක් ඇත. යන දිසාව ගැන සැකයක්ද නැත. එහෙත් ගමන සෙමෙන් යයි පෙනී. සිත තුල දෙකක් ඇත්තාක් මෙනි. එකක් ඇතැම් විට අයාලේ යන්නට හදයි. දෙවන්නා ඉදිරිපත් වන්නේ දොරටු පාලයේ දෙමෝපියෙක් ගුරුවරයෙක් සියද ඇතැම් විට සරදමින්ද ඇතැම් විට කරුණාවෙන්ද කතා කර මඟ පෙන්වා දෙයි. එවිට පළමුවෙන් නගුට පහත් කර ගෙදරේ. මාගේ ඉදිරි කම්ම ගැන ඔබ වහන්සේගේ උපදෙස් අතමි. ඔබතුමා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ තත්ත්වය තමයි දැනගෙන හිටියත් ඇති. ඒතකොට තේරෙන්න පටන් ගන්නවා පිට කෙනෙක් අපිව නොගවන්නෙත් නෑ. පිට කෙනෙක් අපිව හදලා දෙන්නෙත් නෑ. ඔක්කොම ගෙරෙන්නේ ඇතුලේ. අපේ අර නෝන්ජල්කමට අපිට බුබ්බඩකමට අපි අරය කෙරුවා මෙයා කෙරුවා අරයට මාව කොට ගන්න පුළුවන් මෙයාට මාව කොට ගන්න පුළුවන් කියලා කිව්වට දෙවෙනිගේ සහයක් අවශ්‍ය නැහැ. ඇතුළ තමයි මේක තියෙන්නේ. නමුත් ඒක දන්නේ නැති නිසා අපි හිතන මට වැරද්ද කිව්වහමලා ටැග් දුන්නේ මෙයා මා උනන්දු කරුවේ මේකයි කියලා අපි බාහිරට හේතු කරන්නේම අපේ තියෙන හීනමාන නිසා. මෙතෙන්ට ගියාට පස්සේ වැරදි කොටක් තියෙනවා. හැබැයි හොඳටම දන්නවා ඇතුලෙන්මයි නැත්තම් අපේ වැයිකිය ඇතුලෙන්මයි වැඩේ සිද්ධ වෙන්නේ කියලා. අපේ නෙමෙයි මගේ. ඉතින් මේක සමහර වෙලාවට තේරුම් ගත්තොත් හරියට ඉතින් තමයි සර්වබලධාරී දෙවි කෙනෙක් වගේ වෙන්නේ. මගේ තියෙන සීළු වැඩවලට මම වගේ කියන්නේ හොඳ දේවල්ට මම කියන්නේ බාහිර කිසිම දෙයකින් මොන වෙනසක්වත් ඉන්නේ නැහැ කියලා. ඉතින් ඒ ධර්මයට පෞෂත්වෙ ඉන්න අඩුගාන සෝවන් වෙන්න ඕනේ. මේ කිසි දෙවන්නේක් මොනක්වත් කරන්නේ නැහැ. භූකට නටවුවට ඇතුළෙන් තමයි වැඩි යන්නේ. ඒ නිසා ඒක තේරුම් අරගත්තා පස්සේ මනුස්සයා පිටිච්ච මිනිසෙක් වඩපත් වෙනවා. ඒක දැනගන්නේ තමන්ගේ අඩුපාඩුකම් ටික දැනගැනීමෙන් විතරයි. කවදාකවත් හැකියාවල් දැනගැනීමෙන් ඒක කරන්නේ අඩුපාඩු ටික දැනෙන්නේ තමන්ගේ අවිද්‍යාව දැනෙන්නේ හිත උපේක්ෂා වුණාට පස්සේ විතරයි කියලා බුදුසසුනේ තාක්ෂණික ප්‍රකාශයක් කරනවා. දෙපැත්තේ අන්ත දෙකේ ඉඳි මේක දැක් ගන්න බෑ පුළුවන් තරම් මධ්‍ය ප්‍රතිපදාවට දිහාට ඇවිල්ලා උපේක්ෂාව වෙනකොට පේනවා මම කොච්චර මේ අහේනිකර දේවල් කරනවාද කියලා. තමන්ටම තමන් අනුකම්පාව නැති දේවල් කරනවාද? ඒකට වැරදුනට පස්සේ කාට හරි හේතු කරනවා. ලේසියට පහසුවට දැන දැන වැරදි කරනවා. එහෙම වුණා නිදහසට කර්ම කියන නැත්තම් හදලා කියනවා. කොතන වැඩි හිටියගෙන ඔන්න ඔය. දෙදේම තමන්ට ඕන කඩප්පුලිකම කරලා අහු වුණොත් විහිළුව දැක්කොත් විහිළුව නොදැක්කොත් හොරකම කොහොමනෝ මේ මේ ඉත කියන දවල් මෙගේ රාජානියල් සෙල්ලමක් තියෙනවා. ඒක දැක්කට පස්සේ අයි කිසි කෙනෙක් වෙනසක් නැහැ මමම තමයි අනිත් එක මට මේ හතුරා මේ මිතුර නෑ දෙන්නව මමමයි. අන්න දැන් නැති නැති අපේ මේ වුණත් එක දරාගෙන නැහැ කපා ගන්නවා වැඩ තමයි මේ කරන්නේ. ඔය දැකගත්තන හරියට. දැකගෙන ඔය ටිකට ඔය විදිහට භාවනා කරන්න ඒකෙම මේ පිරිසුදු වීම සිද්ධ වෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාවේදී භාවනාවෙන් පිටස්තර අවස්ථාවලදී සිතේ හටගන්නා අකුසල සිතුවිලි ඇතැම් විට හඳුනා ගැනීමට හැකි වේ. උදාහරණයක් වශයෙන් සියුම් අකමැත්ත ඉරිටේෂන් මෙවැනි විට කුමක් කළ යුතුද? දරුවන් සරණයි. ඔයකේ ඉරිටේෂන් නැත්නම් මේ අකමැත්ත සතිය තියෙන බාට පළවෙනිම ලකුණ. සතිය තියෙන හැම කෙනාම වෙලද නැති ඉරිටේෂන් එකක් ගන්න. ඉතින් මේක මේ සතිය නැතිකමක් නැත්නම් කාලකන්නිකමක් එහෙම නැත්නම් මේක අධ්‍යාත්මික කරගත්තොත් කදා සතිය වලද? ඒ නිසා ඉරිටේෂන් තියෙන හැම වෙලාවෙම මතක තියාගන්න සතිය තියෙන බාට ලබන. ඊට අමතරව තියෙනවා අනුන්ගේ වැරදි හැවීම තමන්ට දෙස් දී ගන්න එක සහ ලෝකෙ මෙට වැඩි පිළිවෙලට යන්න පුළුවන් කරන්න පුළුවන් කියලා ඒ fault finding self accusation and pedantic කියලා. ඒ ඉරිටේෂන් වලට හතරක් එකතු වෙනවා. ඒක තමයි සතිය තියෙනවා කියලා දාගන්නවා. නැත්නම් අභාග්‍යයකට වගේ හොදෙනෙක් ඒක නරකටයි ගන්නවා. ඉතින් ඒ නිසා සතිය තියෙන හැම වෙලාවෙම අපිට මේ ඉරිටේෂන් හදන්නේ. ඒ නරකට ගන්න එපා. එළ හොඳට බලන්න ඒක වැටෙන්නේ සතිය මුදුපත් වෙච්ච නිසා. කියලා ඒකට හොඳයි මචං වරේ මචං යම් මචං කියන්නේ යන්න ගත්තාම ඉතුරු ටිකක් හරි. ඒ නිසා ඉරිටේෂන් එක සතිය දොරටු නෙගෙන්නේ. එලිපත්ත කියලා හිතන්න. එලිපත්ත බැනපුවම Tamanට ඉරිටේෂන් එකක් වැටෙනවා. ඒ සතිය තියෙන බවට ලකුණක් තමයි. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡා කරන විට කිව්වා අපේ ශරීරවල තියෙන උපක්্লেෂ අපගේ සමහර ක්‍රියාවන්ට හේතු වෙනවායි කියා. මේ කියවන පැහැදිලි කරන්න පුළුවන්ද? මම ආසා අසා ඇති ආකාරයට ආනාපාන සති භාවනාව කරන විට හිත තැන්පත් වීමෙන් අපට දැනෙන ශරීරයේ ඇතිවන හා නැතිවන වෙනස්කම් මගින් මේ උපක්ලේශ අපගේ ශරීරයෙන් ඉවත් වෙනවා. මගේ වැටහීම නිවැරදි නම් උපක්ලේශ අපගේ ශරීරයෙන් ඉවත් වන්නේ භාවනා කිරීමෙන් පමණක්ද? ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අපි මොනක්වත් නොකර ඉන්නකොට කිසිම උපක්ලේශයක් නැහැ. අපිට තියෙන්නේ මොකක්වත් නොකර ඉන්න බැරි කම. ගාය කියලා කියන්නේ කඩි ගාය කියලා. ඒකට තමයි කෙලස් කියන්නේ. බුදුජානන්සේ නිවන් දක්නවා කියලා කියන්නේ කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර ඔක්කොම සංසිතෝ. ක්‍රියාවක් කරන්න හැම ක්‍රියාවක්ම කෙලෙසයක්. ඒක ආනිත සප්පයි සූත්‍රයේ සඳහන් කරන හැම කම්පනයක්ම, චංචලයක්ම, ඉන්ජිනයක්ම කෙලෙසයක ලක්ෂණක් කියලා. ඒ නිසා ආනන්ද සප්පයි කියලා කියන්නේ කිසියම් හැලහොල්මනක් තු ඉන්නවා නම් කෙලෙසයක්. කෙලෙස් වැඩි මරණයක්. ෂුවර් ඊට පස්සේ නම් ෂුවර්. වෙලා තියෙන මැරෙන්න ඉස්සෙල්ලා තව එකක් අල්ලගන්න. ඒ නිසා මේක දැන දැන තමයි මේ යමක් නොකර සිටීමට ගන්න ප්‍රයත්නයක් නිසා භාවනා කිරීමෙන් පමණද කෙලස් කපන්න පුළුවන් කියලා කියවන ගැන්නේ භාවනා කරනවා කියන්නේ යමක් නොකර සිටීම. ඒක කිව්වා බෞද්ධයන් කලන්තේ දාලා වැටෙනවා. ඒගොල්ලෝ තන දිග සමීකරණ තියෙන ලොකු නාගුණ මාලයක් තියෙනවා නැත්නම් ඉන්දියාවේ යනකොට නැත්නම් වයිකී ගාවේ යනකම් ඉන්නකොට මේ භාවනාව කරන්න කියලා. භාවනා කරන සුඛමයිද කියන එක තමයි ඉහළ මට්ටමේ. ඒක නිසා බලන්න පුළුවන් තරම් ක්‍රියා කරන හැම ක්‍රියාවකම අපේ ඒ ක්ලේශ මතුවේ. මේ පහන කෙලින් උඩට දැල්ලෙන වෙලාවේ හරස්සුලක් නැහැ. හරස්සුලක් තියනවා නම් තියෙන ගානට වැටෙනවා. දැනෙන හැම වෙලාවෙම හරස්සුලක් තියෙනවා. ඉතින් ඒකෙන් අපි දැනගන්න පුළුවන් මම මොකා මොනවා වගේ කෙනෙක්ද කියලා. ඉතින් ඒක තමෙන්නම දැනගන්න බැරි නිසා අපි කල්යාණ මිත්‍රයන් අහන නැත්නම් සතිය ඉස්සරහින් තියලා කන්නඩියක් වගේ තතියෙන් අහනවා කොහොමද වැඩ පිළිවෙල මේකට කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. Taman කවුද කියලා who am I what am I කියලා දැන ගැනීමට මේ කරන ප්‍රයත්නයේදී අපි කරන හැම ක්‍රියාවක්ම පිට කෙනෙක් වගේ බලනවා. කියලා දන්පයි කෙනෙක්. ඒක කරන්න බෑ මොකද අපි අපිට පාක්ෂිකව තමයි හැම මිනිස්සුක්ම දෙන්නේ. ඒ නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේ. පහළ සතිය වගේ දෙයක් ඉදිරිපත් කරන්න ඕනේ. කල්‍යාණ මිත්‍රෙ පෙන්වන්න ඕනේ. ඒකල කියන්නේ කල්‍යාණ මිත්‍රා ඉදිරි පිට හැසිරিলা. කල්‍යාණ මිත්‍රාගේ අදහස් ගන්නදී. මේ සතිය කියන්නේ අතුලත තියෙන කල්‍යාණ මිත්‍රෙන් තමයි මේ දර්පණයක් වගේ ආදාතයක් වගේ. ඒක දිහා විනිශ්චය කරන්න නැතුව හොඳට බලනින්න කරන හැම ක්‍රියාවකම විශේෂයෙන්ම සචේතනිකව කරන හැම ක්‍රියාවක්ම කර්මයක් බාටපත් වෙනවා. කෙලෙස් බාටපත් වෙන නැත්නම් පරණ කෙලෙසික ප්‍රතිඵලයි. ඉතින් ඒ නිසා හුදුවට භාවනා කරනවා අනික් කෙනෙක් යනකොට යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා හිතා ගන්නවා. මොකද මමත් කරන්නේ කම. මමමයි පිට කෙනෙක් නෑ දෙවන්නේත් නෑ මමමයි ඒක ගෝසිංහවනේ ඉන්නේ ස්වාමීන් වහන්සේලා පුදුජානන්ස සම් කරනවා. සාස අපි තුන් දෙනා ගත කරන්නේ පුදුමාකාර ජීවිතයක් අපි කයින් වෙන් වුණාට එක හිතින් ඉන්නේ කියලා. අපි කයෙන් තුන් දෙනෙක් වුණාට අපි එක හිතින් ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ඔක්කොම කැඩිලා පිටලා ගිහින් තිබුණාට ඔක්කොම තියෙන එක හිතයි. නිසා කවුරු වැරද්දක් කරුවත් පෞලි කෙනෙක් කරපු වැරද්දක් විතර ගණන් ගන්න. කවුරු හොඳ දෙයක් කරුවත් පෞලි කරපු හොඳ දෙයක් විතර ගණන් ගන්න. ඒකනේ තනන්නේ වැරද්දක මම වගේ කියන්න ඕනේ. මේ හොඳට මම වගේ කියන්න ඕනේ. ඒ නිසා මගින් වෙන හැම දෙයක්ම නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් දර්පණයක්, දර්ශකයක් හැම ක්‍රියාවක්ම කෙලෙසේක ප්‍රතිඵලයි. ඒක පැහැදිලිව ප්‍රකාශ කරනවා ආනන්ද සප්පයි සූත්‍රයේදී. ඒක නිසා බුදුජානනාංශයේ ශ්‍රේෂ්ඨම ළඟාවීම විදිහට සංඥා වේදිත නිරෝධය පෙළලා දීලා තියෙනවා. සංඥාවුත් වේදනාවුත් උත්තරව ගහක් ගලක් වගේ ඉන්න වෙලාවක තමයි මේ කෙලස් නැතිත. ඒකකම් අඩුවෙන් කරන්න කියන එක තමයි දෙන දෙන එකම උපදේශය. තීනට වැඩි අඩුවෙන් කෙලස් කරන ජීවිතයකට යන මිසක් වැඩි වෙනවා නම් ඊට පස්සේ වැල්කොලි සිස්ටම් එකට යනවා. ඒක නිසා ඉංජිනේර් කම්පනියක් චංචලයක් කියලා කියන්නේම කෙලෙසයක් කියන එක තමයි ආනන්ද සප්පයි සූත්‍රයේ තියෙන එක පොඩ්ඩක් කියලා බලන්න. අදට ලැබී ඇති ලිඛිත ප්‍රශ්නය පමණයි. අ තව විනාඩි 5ක් තියෙනවා. මට ප්‍රශ්න ගන්න පුළුවන් වශයෙන් පිටිපස්ස. සරසාරණස ඒ කියන්නේ අවසානයේ කිව්වල විඥානට ආහාර නොදී ඉන්න වර්ධයක් නේද? එතන කියෙන්නේ. මොනවා හරි ක්‍රියාවක් කරන්න ගත්තොත් දැන් අපි මේ රටේ කරන ඕනම ගර්ජනයකින් ගවර්න්මන්ට් ටැක්ස් එකක් කරනවා. මොනවාරි ඒගොල්ලෝ හරි කැමති ට්‍රාන්සැක්ෂන් යනවා. හැම ටැක්ස් හැම ට්‍රාන්සැක්ෂන් එකම ගාණක් හම්බ වෙනවා. ඒක තමයි ඉකොනොමික රන් වෙනවා කියලා කියන්නේ. ට්‍රාන්සැක්ෂන් අඩුනොත් ගාණකට දුවන්න බෑ. අපේ විඥානයත් අපි ලබව කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා කරවලා ඒකෙන් එයා ස්ප්ලිට් ඇන්ඩ් රූල් කරනවා විතර. දෙකට බෙදලා එයාට විනිශ්චය ගන්නවා අතට. එතකොට ඉති වැඩ වැඩි වෙන්න වැඩි වෙන්න එයාගේ විදායක බලය වැඩි වෙනවා. කොහොම ක්‍රියා නැතර කරපස්සේ විඥානේ හරියට ලෙඩ නැති ස්පිතාලෙක ඉන්න දොස්තර කෙනෙක් වගේ නැත්ත පහ වැඩන්නේ. ඊටුනති ස්පීඩාරින් දොස්තර කෙනෙක්ගේ තත්ත්වය හිතන්න. නඩු නැති උසාවියේ කියන සුප්‍රීම කෝට් ජජ්ස් මොකද වෙන්නේ? වැඩන්නේ. ඉතින් ඌ බලනවා කොහොමද නඩු ටිකක් හදාගන්න. සුප්‍රීම කෝට් ජජ් වැඩිම නඩු වැඩි කරගන්න උත්සාහ කරනවා. වෛද්‍ය ශාස්ත්‍රය බලනවා පුළුවා තරම් ලෙඩ වැඩි කරගන්න. ඉතින් මේව මේව දීර්ඝ කුමන්ත්‍රණ මේකේ තියෙන්නේ. නිසා කැලියට ගියාට පස්සේ නඩුත් නැහැ, දොස්තරත් නැහැ. ඕනේ අතු ගහිලා කාපම් අපි කැලියට ලඟයි. මොකටවත් අල්ලන්නේ නැහැ. ට්‍රාන්සැක්ෂන් වැඩි වෙන්න වැඩි වෙන්න ගවර්න්මන්ට් ටැක්ස් එනවා. විඥානීය සිස්ටම් එක තමයි ගවර්න්මන්ට් එක අල්ලලා තියෙන්නේ. ක්‍රියාකාරකම් වැඩි වෙන්න වැඩි වෙන්න විඥානීය ටැක්ස් කරනවා. ඒක විල ඒක විධායක බලයක් යට. එයා අයියා වෙනවා. ඉතින් අපි හරි කැමති ක්‍රියාකාරී තැනකට ගිහිලා තරගකාරී ජීවිත ගත කරලා කැපිපෙන්න හදනවා. හන්දට හැට පෙරුණාට පස්සේ ඔබම්බේ. හැට පෙරණකම් ඉතින් අද්දපන් වයිට් ටික දින හැට පෙරුණාට ආද ශෞතු යක සංසාරේ අනිච්චන් දුක්ඛන් සංසාරේ කියන්නේ එකතල් තියාගෙන බලනවා කිට්ටු බදරක් නැද්ද නිවන් දකින්නේ. <laughs> පෙක්කල කළ ඉඳලා ඉඳලා ඉඳලා ඉතින් බුදුරජාණන්සේ දෙන්නේ මේක බොහොම රැඩිකල් උත්තරයක් දෙන්නේ බුදුරජාණන්සේ. තාමත් රැඩිකල් උත්තර දෙන්නේ පස්සම්බය කාය සංකාර, පස්සම්බය චිත්ත සංකාර, පස්සම්බය වචී සංකාර. සංස්කාර මට්ටමින් සංසිදුවා. එතකොට කාටවත් බෑ අපිට ටැක්ස් කරන්නත් බෑ. Tamanටත් අයිය වෙන්න තරග කරන්න දිනන්න දෙයක් නැහැ. ඉතින් ඒක මේ සමාජය හිතන්නේ පසුගාමී ගමනක්. එහෙම නැත්නම් බුබ්බඩ වැඩකමක්. එහෙම නැත්නම් මේ පවතින ලෝක පද්ධතියට විරුද්ධ වැඩක්. ඒ නිසා බුදුසසුන කියන මේක පරිසෝත ගාමීමයි. මේක අනිවාර්යයෙන්ම ගේස් ග්‍රේ. සර්විස්ලාම ප්‍රලත පොඩි මේ එක්ස්ප්ලනේෂන් එකක් ඉල්ලන්නේ. අපි කියවනේ ලෝනිනස් කියලා මේ මේ ඉස්ලාම ප්‍රශ්නේ. ඉතින්දි මේ ශුන්්‍යතාව වෙනස නැත්නම් ඒ පටිච්ච සමුප්පාද න්‍යාය නිසා ඇති වෙන දකින්නකොට ඒකේ තියෙන ශුන්්‍යතාව ඒ එන ලෝනිනස් එක ඒකට කියන්නේ aloneness කියලා. aloneness එක විද්‍යාවෙන් එන aloneness එක සමිනාස් කියලා මීන් කරුවේ. නෑ loneliness කියලා කියන්නේ ලෙඩක්. you feel lonely. කවුරුත් නෑ කරන්න දෙයක්වත් නෑ කවුරුත් මගෙන් වැඩක් නෑ. lonely එක න outcasted කියලා කියනවා. ඒක තමයි pension ගන්නකොට තීත්‍ය වෙන්නේ ඒක තමයි. ඊට පස්සේ නිකන් හරි ඔෆිස් එකට ගිහිල්ලා එනවා වැඩ නෑ නිකන් අර ගිහිල්ලා විසිතින් දාගෙන එනවා. නැත්තම් upset. ඒ නිසා ඒ දවස්වල වෙනම ડિප්‍රෙෂන් එකක් ඇමරිකාවේ වෙනම තියෙනවා රිටයර්මන්ට් එකත් එක්ක. මොකද මම නෝ නෝවෙයා. මම ඊට පස්සේ මහලු නිවාසයකට තමයි යන්නේ. එලෝන්නස් කියලා කියන්නේ කවුරුත් නැහැ මට මගේ පදවට පරියන්කය දක්වන කරගෙන ඉන්න පුළුවන්. මට ආමන්ත්‍රණය කරන කෙනෙක් නැහැ. ඒ කියන්නේ යෝනිසෝ නිසා ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන ලෝලිනස් එස් ශුන්‍යතාවය. කොයි එකකටත් ওই දෙකේ ඕන එකක් දාගන්න පුළුවන්. බුදුජානනාතේ ඉන්න කාලේ ඒක වරන්තරයක තනියම ඉන්න වෙලාවක ඉතින් ළඟ ඉන්න ගහක ඉන්න දෙවියතාවේ බුදුජානක ගාතාවක් කියනවා. තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු සංනිවේශේසු සනමාන ප්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කියලා. බුදුජානක කියනවා මේ පක්ෂීන් නිරත මැදේ මේ මට පුදුමාකාර බ්‍රහාන්ත පාළුගතියක් දැන්න බයක් ඇති වුණා. එතකොට බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු සංනිවේශේසු සනමාන ප්‍රහාරඤ්ඤං පීති සංජාතං වේ කිය. මම කැලේ ඉන්නකොට පක්ෂීන්ගේ සද්දයක් නැතුව තනි වෙනකොට මට පුදුම සතුටක් ඇති වුණා. ඒක දේවතාවට බයක් බුදු ආමරණ සතුටක්. ඒක මේ මේ ඇති කරන සද්ද ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ අපි ඒකට දක්වන ආකල්පය. මේ සමාජශීලී සතා තනි වෙනවට බයයි. ඒක මුළු සමාජයේම කවලා තියෙනවා. තනි උණයි කියලා කියන්නේ නෝන්ජලෙක් වුණා සතු පහකට ගණන් බුදුජානක කියනවා සමාජයට යන්න වුණොත් කක්කා. ගියොත් ටෙන්ෂන්, ගියොත් ෆ්‍රස්ට්‍රේෂන්, ගියොත් විනිශ්චය පැත්තකට වෙනවා. දැනටම රුක්ක මොලගත වෙනවා, ශූන්‍යකාරගත වෙනවා. ඒක උඹට අයිතිවාසිකමක් තියෙනවා. ඒක වෙන්නේ ස්වාමීන් වහන්සේ ඇත්ත සරි නගෙන උඩනේ. දැන් නැසත් කැලේකට යන්න පුළුවන්, සාමාන්‍ය කැලේට යන්න පුළුවන්. ඒකට කියනවා රමණීයානි ස්වරපත්තානි නතේ කාම ගවේෂණ කෙලවන්න ප්‍රත්‍ය සේනාසන රමණීයයි කාම ගවේෂණට ඒක ආසහිතෙන්නේ නැහැ. ඒක බුදුහාමර හින්ට් එකට කියලා තියෙනවා. ඒගොල්ලෝ කැමති අද රාජධානියට යන්න, ඒගොල්ලෝ කැමති නගරයට යන්න, ඒගොල්ලෝ කැමති නියංගමට යන්න, කැලේට කැමති නැහැ. ඒ මොකද කාමේ තියෙන්නේ කැලේ නෙවෙයි. ඉතින් ඒ නිසා මට බලන්න පුළුවන් රට්ටු ඕන දෙයක් කරපු දෙන්නේ. මගේ මනාව කොහෙද තියෙන්නේ කියලා මේ නිවන් දැකලා නෙවෙයි තීරයකින් දැනගන්න පුළුවන් කැලේට කැමති නම් නිවනට කිට්ටුයි. නගරයට කැමති නම් කක්කාවට කිට්ටුයි. සිද්ධි ආවන වැඩේ. වැඩේ සිද්ධි සල්සා. දැන් අපි මේකමාරක කාලයක් කරන් තියෙනවා. අපි මෙතනින් අපේ සාකච්ඡාව නිම කරනවා. අපි තුනම ආරට එකතු වෙනවා පරියන්කයක් සඳහා. සිට දිනාටම කෙරුවන් සරණයි.